සුවපත් වෙත්තා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමිතබ්බං de දෛ ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි අපි උපාසක මහතුරු සම්බන්ධ කරගෙන හැම බ්‍රහස්පතින්දාවකම ඉනිසනෝනේදී ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා අදත් අපිට ධර්ම දේශනා වාරයක් සහිත බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙන සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මිකෝ අරඤ්ඤම් හි යතාං බද්දෝ යේනිච්ච කංගච්ඡති ගෝචරාය විඤ්ඤෝ නරෝ සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසන් වනේ පවත්වාගෙන ලබන මේ ධර්ම දේශනා මාලාව පසුගිය වාර කීපෙදිම වටිනා සූත්‍රයක් වෙන කග්ගවිසාන සූත්‍රය මුල් කරගෙනයි පාතණෙන්නේ එනතන් දේශනාවලියට මාතුකා අපි සපයාගන්නේ සර්වචනාංශයේ විසින් දේශිත ඒ කග්ගවිශාන සූත්‍රය ඒක සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් අද කාලේ බටහිර ලෝකේ ඒ වගේම දාර්ශනිකයන් අතර ගාක්ම ගෞරවයට පාත්‍ර වෙච්ච පොතක් විදිහට මේ සුත්ත නිපාත පොත සඳහන් කරලා තියෙන එක හරියට සූත්‍ර ධර්ම වල මණ්ඩි ටික වගේ. නිපාත කියන පදේ අදහස වෙනත් විදිහකටපත් වෙන්නේ නැති භාෂාවේ සර්ග වලට කියනවා නිපාත කියලා. නිපාත පද ලිංගය අනුව කාලය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි සූත්‍රවල ඊටාම සාරමණ්ඩය එවනත් ආයේකේ මණ්ඩි ටික වගේ තමයි සුත්ත නිපාතේ තියෙක අමුතු භාෂාවක් ඒ වගේම අමුතුම ගැඹුරක් සාකච්ඡා කරනවා. නමුත් අපි පාවිච්චි කරන රතන සූත්‍රය මංගල සූත්‍රය වගේ සූත්‍රත් මේ සූත්‍ර නිපාතේ තියෙන එක බහුල භාවිතයට ගිය සූත්‍ර. ගොඩාක් ඒවා ඒ වගේ බහුල භාවිතාවට ගිහිල්ලා නැහැ. ඒවා දාර්ශනිකයන් කියන අතර එනතම් බටහිර පන්නේට හිත නැත්තන් අතර බොහොම ජනප්‍රියයි. ඒ නිසා සූත්‍ර නිපාත පොත කීප දෙනෙක් විසින් ඉංග්‍රීසි භාෂාවටම කීප වතාවක් පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒනොත් සුත්තනිපාතේ ඒ පොතත් එච්චරම ජනප්‍රිය පොතක් නෙවෙයි. අර ප්‍රසිද්ධ සූත්‍ර දෙක තුන නැති වුණාම ඒනොත් මේ කග්ගවිසාන සූත්‍රය ඊටාම කලාතුරකින් තමයි ධර්ම දේශනාවකට ධර්ම සාකච්ඡාවකට මාතෘකාව වෙන්නේ. මොකද ඒකේ කියලා තියෙන දේවල් හරිම පැංගිරි. හරිම ඇඹුලයි. හරිම කටුකයි. ඒක පැත්තකින් බලනකොට. ඉතින් ඒ නිසා උගව දෙනෙක් ඒක මගාරවලා යන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක නිසාම දෝ නිසනවනේ යෝජනාවක් ආවා. අපි මේ සුත්තනිපාත පොත අරගෙන ඒකේ මේ කග්ගවිසාන සූත්‍රය ධර්ම සාකච්ඡාවට මාතෘකාව වශයෙන් තියාගන්න කියලා. ඉතින් අපි මිරිසලා දේශනා හතරක් මේ වගේ එකතුව සම්බන්ධ වෙලා තියෙනවා. අද අපි මේ පස්වෙනි ගාතාවට නැත්නම් පස්වෙනි දේශනාවටයි සම්බන්ධ වෙන්න යන්නේ. ඉතින් ඒකත් අටුවාචාර්යින් වහන්සේලාගේ විස්තර අනුව පෙන්වන්නේ මේක පසේ පුත්‍රජානන් වහන්සේලාගේ උදාන ගාථා වශයෙන්. පසේ පුත්‍රජානන් වහන්සේලා පිරිනම් පාන වේලාවට තමන් වහන්සේලාගේ චරිතාපදානය අන් අයගේ දැන ගැනීම සඳහා සාරු පිටු කරලා සාරාංශ කරලා දක්කනකොට අපි උදාන ගාථා කියලා කියනවා. ඒ මේවා දැටෙන්නේ මහා මේ පසේ බුදුරජාණන් වහන්සේලා උදාන ගාථා. මොකද අපේ ශාසනයේ පසේ බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙන්නේ ඊ타ත්ම ස්වෛරි, ඊ타ත්ම හුද්දකලා, ඊ타ත්ම විවේකයට බර ජීවිතයක් ගත කරනවා. ඒකයි උන්වහන්සේලාගේ චරිත ලක්ෂණෙයි වෙනස තමයි උන්වහන්සේලා අනුන්ට බණ කියන්නේ යන්නේ. මේ බණ කියන්නේ යෑමෙන් තමයි ඒ ජනප්‍රියතාවය මේ විවේකී බව සියල්ලම ඇති වෙන්නේ. ඉතින් මොකද්ද වාසනාවට ඒ බුදුරජාණන් වහන්සේලා ගොළු බුද්ධෝ. ඒ කියන්නේ මේ වචන කතා කරන්න බෑ. වචන කතා කරාට ධර්මය විස්තර කරලා දෙන්න බෑ. ඒක ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳට හිටලා තියෙනවා. වචන හොඳට කතා කරන්න වෙච්ච ගමන් මේ ජනප්‍රියතාවයත් ලාභ සත්කාරත් ඒ වගේම අවීකී භාවයත් නිසා අනික් අයට කියනවා සම්මා සම්බුද්ධ නැත්නම් බුද්ධ ශ්‍රාවක බුද්ධ කියන. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හෝ ශ්‍රාවක බුදුරජාණන් වහන්සේ නමකට, ඒ කියන්නේ රාතන් වහන්සේ නමකට අනුන්ට කියා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකේ බාහිර සාසනේ ලොකුම ලොකු ගුණාංගයක්. නමුත් මේ සූත්‍රයේදී ඒක නුගුණයක් වගේ නිකන්. ඒකේ පේන්න තියෙන ඒ නිසා ඒ විවේකයට, ස්වෛරී භාවයට, බුද්ධ කලාවට, සාමයට හිතේ බාධා වෙනවා වගේ කියන අදහසක් පසේ බුදුරජාන් වහන්සේලාට ආරූඪ කරලා තියෙනවා. ඉතින් සායක සාමාන්‍ය ථේරවාද ඉගැන්වීම හැටියට බලනකොට පසේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන දුර්වලකමක් තමයි Tamanට වැටහෙනේ නෛර්යානික සද්ධර්මය තව කෙනෙකුට කියලා දෙන්න බැරිකම. ඉතින් ඒ දුර්වකමට ලැබෙන ආනිසංසය තමයි විවේකී හම්බෙන්නේ. කිසියම් කෙනෙකුට කිසිම වෙලාවක ජනප්‍රිය භාවයක් නැහැ. Tamanට මනාව විදිහට පින්ඩ පාද ටිකක් කරගත්ත පින්ඩ පාදේ බෙදෙන කෙනාට සුඛී හෝතු කියන එකෙන් විතරයි කුසලයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලාගෙන් ඒ බාහිර සාසන සේවාවක් වෙන්නේ නොවෙනවම නෙවෙයි වෙන්නේ හොඳට මේරිච්ච දන්න කෙනා දන්නවා මේ මුන්නහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා. නැත්තම් බණ කියන්නේ නැති නිසා කාටවත් අල්ලන්න බෑ. මෙයා කොහොමද මෙයා පසිය බුදුරජාන් වහන්සේ නමද්ද එහෙම නැත්තම් නිකම්ම නිකම් සාමාන්‍ය මේ ගිහි මේ පැවිද්දෙක්ද කියන එක. ඉතින් ඒක නිකන් පටලවාගෙන ආර්ය උපවාදයට ලක් වෙච්චි දරුණු දුක් විඳපු ඇත්තොත් තියෙනවා. පසිපුත්‍ර ජනනාසි අඳුරන්නේ අඳුරන්නේ නැතුව මූණට කියලා ගහන වැඩ කරනවා. කෙරුවට පස්සේ අන්තිමට පසිපුත්‍ර ජනනාසි දන්නවනම් මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා කියලා උන්වහන්සේලායි පවුරගත්ත පෘථග්ජනයන්ට අනුකම්පා කරනව දක්වන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා විශාල අපා දුක් විඳිනවා. ඒ වගේම පසේපුත් ජනසලා දැක්කලා උන්නතගේ විවේකය ස්වෛරී භාවය හුද්දේ කලා බව දැකලා ඒකට කරු කරන උග්‍ර කුශාග්‍ර බුද්ධිමත් ගිහියෝ විශාල පිංකම් කරගෙන තියෙනවා. ඒ කතාවල් අපිට අහන්න හම්බ වෙන්නේ මේ කග්ගවිශාන සූත්‍රයේ අටුවාව කියවුවොත්. කතා පිට කතා ලියලා තියෙනවා. මෙහෙමයි මේ කතාව සිද්ධ වුනේ මෙන්න මෙහෙමයි මේ පසේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ උන්වහන්සේ දැකලා මෙයා කෙනා මෙහෙම මෙහෙම පින් කරගත්තා මෙයා මෙයා මෙහෙම මෙහෙම පව් කරගත්තා ඊට පස්සේ ඒ කෙනත් පින් කරගත්ත ඇත්තොත් සමහර විටක ප්‍රාර්ථනා පිටව ගන්නවා අනේ මටත් මේ වගේ පසීබුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ලැබේවා ධර්මයේ මවිසින්ම අවබෝධ කරගන්න ලැබේවා මට පූර්ණ ස්වෛරී භාවය පූර්ණ උද්දකලාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියන එක තමයි මේ ගාථාවලට අර්ථ කතාව දීලා තියෙන්නේ ඉතින් අපි ඒ මතේම පිළිතනවා කියලා කියන්න බෑ. නම උත්සාහ කරලා බලනවා මේ ගාථාර්ථවල තියෙන වචනාර්ථවල තියෙන රසය අපි මේ ගත කරන සමාජගත ජීවිතයේදී පොදු සහ පෞද්ගලික ආධ්‍යාත්මයට අපි කොහොමද කිට්ටු කරගන්නේ කියලා. ඉතින් ඒක අර පශිපුත්‍රජාන් වහන්සේට විතරක් හේතු කෙරුවොත් අපිට කියන්න පුළුවන් අපි එහෙම නෙවෙයි අපි සමාජශීලී අපි පෞල් අමුදරුවන් රකින්න ඇත්තෝ ඒක නිසා මේ කතා මේ ગાතා අපිට තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ ગાතාවල තියෙන සාමාන්‍ය pāli භාෂාව. සාමාන්‍ය බුදුජානනාංශ කියපු නැත්නම් බුදුජානනාංශනම කර්මත කරන දේශනා කරන ඒ නෛර්යානික සද්ධර්මයේ. ඉතින් ඒක නිසායි මම ගිය පාරත් මතක් කරේ. මේ සතිය පිහිටවීම පිළිබඳ මූලික මතක් කිරීම නැත්තම් හඳුනාදී මගේ ජීවිතේ ඉස්ලාම් වෙච්ච ගමන් අහපු ප්‍රශ්නයක් තමයි මෙතෙක් කියලා තියෙන කුණුහරුප වෙනුවට ඒ සතියට ආධාර උපකාර වෙන මොනවද කියවන්න ඕනේ. ඉතින් ඒ බුදුහාමුදුර කෙනෙක්ව සූත්‍ර කියලා જાතියක් තියෙනවා බුදුහාමුදුර දේශනා කරපු ඒක කියවන්න කවදාකවත් නපුරක් නැහැ නරකක් නැහැ තියෙන්නම හොඳ දේවල්. ඉතින් මම කොහොමද කියවන්නේ ස්වාමීන් වහන්සේ මෙවුවා අපබ්‍රන්ත භාෂාවකින් තියෙන අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් මට මේ සාමාන්‍ය සිංහලවත් තේරෙන්නේ නැහැ. මොකද මේ මේ විද්‍යාව කියන කුණු හරප ඉගෙන ගන්න ගිහිල්ලා. අපි අටේ පන්ති නවයෙන් පතේ පතේ සිංහල ඉගෙන ගැනීම නතර කරා. අපි උසස් පෙළ කියලා හිතා. විද්‍යානුචුම් කියලා හිතා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේකේ සිංහල අර්ථයෙන් හරි කමන්නේ පුළුවන් නම් මේ මේ සුත්ත නිපාතේ පොත අරගෙන කග්ගවිශාන සූත්‍රයේ ගාථාවේ කටපාඩම් කරන්නේ. ඉතාමත්ම ගැඹුරුයි. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඔලුව උඩින් ගියා වගේ. එනිම හරියට ඒ දවස්වල උත්සාහ කරා මේ ටික කටපාඩම් ගන්න තාමත් මට අයිතිවාසිකම් කියන්නේ ඔක්කොම කටපාඩම්ෙන් දන්නවා කිය. නමුත් අදහස වශයෙන් නම් මට තේරුණා ඊ타ත්ම සමාජශීලී ඊ타ත්ම ප්‍රගතිශීලී ඊ타ත්ම නිර්මාණශීලී ඊ타ත්ම අපේක්ෂා සහිතෝති විච්ච මගේ තරුණ ජීවිතේට ගොඩාක් බලපෑමක් කරා මේ සූත්‍රවල තියෙන කරුණු. ඉතින් ඒ උගන්වපු ඒ ස්වාමීන් වහන්සේ පොත දීලා කිව්වා මෙන්න මේක නාස්ති කරගන්න එපා කසාද බඳින්න එපා. මෙච්චරයි උඹට කියන්න තියෙන්නේ ජොබ් එකක් කරන්න එපා. ওই දෙකෙන්ම උඹ මීහරකෙක් වෙනවා. උඹ බැඳෙනවා බැඳිලා මොන තාලෙන්වත් ගලවන්න බෑ. උඹ වගේ ගත දීපොත් ඕන ජොබ් එකක් හරිනවා සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ කඹරනවා. උඹ කතාවේ බැඳුනොත් හොද ගෑණියක් හම්බ වෙනවා. ගලවන්න අමාරුයි. ඒ නිසා ওই දෙකමත් අතරපන් බෑ විවාහ වුණේ නැතුනට කමන්නේ ජොබ් එකක් කරනතර කමන්නේ පැවිදිුනේ නැතුනත් කමන්නේ නැහැ. හැබැයි ටිකට් එක ඕපන් තියාගන්න. මම තාම ගරු කරන ඒ ස්වාමීන් වහන්සේ මට කොහොම මේක හේතු ගන්නවද දන්නේ නැහැ. ඒකට මට වයස 27 34 වයසේ. හැබැයි ඒක මම අදිෂ්ඨානයකට ගත්තා. මේ මගේ තියෙන කෑදරකමට මම ජොබ් එකක් කරා. ඇත්තටම හම්බ කරා. ඒ ඒකේ හොඳට හරි නතරයි එතනින් මාව ගහලා එරවල දැම්මා. නැත්තම් තාමත් එන්න හම්බෙන්නේ. කොහොම හරි මේ අඟ තනි අඟ තිබ්බේ මගේ. අඟ දෙක උනේ නැහැ. අඟ දෙක වෙච්චාම තමයි හරකා වෙන්නේ. අඟ තනියක වෙච්චාම කඟ වෙන වෙනවා. ඒ දැක උඹ ඉපදිලා තියෙන කඟ වෙනෙක් වගේ හරකෙක් වෙන්න එපා. අන් දෙකක් තියෙන එකෙක් වෙන්න එපා. ඒක නිසා ඒකෝචර ඒකග්ග විසාන කප්පෝ. කඟ වෙනක තනියඟ වගේ තනිව හැසිරියක් කියලා. ඉතින් හැම මේක 30 ගණක් ગાතා තියෙනවා. හැම ගාථා පදයක්ම ගාතාවක්ම ඉවරන්නේ හතරවෙනි පදේ ඒ කෝචරී එකක විසාන කප්පෝ. එක ගාතාවක් තියෙනවා සචේ ලබේත නිපකන් සහායන් කියලා Taman එක නිතරම හැසිරෙන්න පුළුවන් උත්පත්ති ප්‍රඥාවන්ත වූ සහායකයෙක් ලැබුණොත් එයාගේ කැසල තිබ්බට කමක් නැහැ. ඒක ඊට පස්සේ ලියලා තියෙන හැමකට ලෝකේ නැහැ කියලා. එහෙම සහායකයෙක් ලෝකේ නැහැ. හැම එකම අර්ථයටමයි කටයුතු කරන්නේ. ඒක නිසා තනියඟ වගේ හැසිරෙන එක ලේසි කියලා. ඉතින් මෙව්වා කියලා බඩ දනවද දන්නේ මේ අහන අයගේ. එහෙම නැත්නම් මේ පමා වැඩි කියලා හිතනවද දන්නේත් නැහැ. මං කිව්වේ මට වෙච්ච දෙයක්. කාටවත් හිත නරක කරන්නවක්වත් පශ්චාත්තාප ඇති කරන්නත් නෙවෙයි. නමුත් මේ ඒ පසේ බුදු දාන වහන්සේලාට නෙවෙයි මේක කියලා තියෙන්නේ. නැත්තම් පසේ බුදු බෝසතාණන් වහන්සේට වගේම සම්මා සම්බෝධිය පුරණ <clears throat> බෝසතුන් වහන්සේටත් ශ්‍රාවක බෝධිය පුරණ බෝසතාණන් වහන්සේටත් කියලා සමෝසය ගත්තොත් නම් මම මේ කියාපු ටික පශ්චාත්තාපයේ පිණිසම හිතපත් වෙන්නේ මේ දැන් ඉඳලා මේ පටන් ගත්ත ඇහිච්ච චිත්තක්ෂණේ ඉඳලා ඒ තමන්ගේ සේරිතම් පෙක්කමානෝ විඤ්ඤෝ නරෝ සේරිතම් පෙක්කමානෝ යම්මේ උප්පත්ති පඬිතේ තමන්ගේ ස්වෛරී භාවය අපේක්ෂා කරන්නේ නම් ඒකෝචරයකක විසාන කප්පෝ බුදුන් තරම් තමන් තනිව හැසිරෙන්න ඒකචාරී ජීවිතයක් ගතකරන්න කියන එකයි මේ හැම ගාතාවෙම කියන්නේ ඉතින් ඊට ඉස්සෙල්ලා පෙන්වන්නේ රූපක උපමා මාර්ගය මිගෝ අරඤ්ඤම්හි යථාබද්ධෝ වනේට වන් මුවා වනේ නොගැලී නොබැඳී ලාතනකොළ ඇති ප්‍රදේශයක් හොයාගෙන ගෝචර භූමියේ තැන් තැන හැසිරෙන්නාසේ යථානිච්චකං යථානිච්චකං ගච්ඡති ගෝචරාය තමන් කැමැති විදියට ගොදුරු බිම් හොයාන තනින් තැන්ට යන මුවා කැලෙහිවත් බැඳෙන්නේ ඒක නිසා දැන් අපි මේ පිරිස ගත්තොත් අපි ඊවල් දොරලතාවටලා ඇවිල්ලා කැලේ ඉන පිරිසක් කියලා කැලේට බැඳෙන්න ඉඩ තියෙනවා කවුරක් අත හිතන්නේ බැඳිල්ලක් බැඳෙනවා කැලේටත් ඇවිල්ලා කැලෙත් නොබිඳි නොබැඳී ගොදුරු බිම් ලාතනකොළ හොයාගෙන යන මෝපොව්වෙක වගේ හැසිරෙනවනම් සමාජයේ දොස් කියන්නත් ඉඩ තියෙනවා මෙයා පය දාච්ච බල්ලා වගේ කොතන කොතන ඇවිදිනවා එක තැනකවත් මුල් ගහින්නේ මුල බහින්නේ ටැග් ගහින්නේ කියලා සමාජයේ චෝදනත් එනවා එක තැනක ඉන්න බැරි ගාය තියෙනවා කිය. ඒ නිසා අපිට කොහෙද පාර තියෙන්නේ? කොහෙද මැදුම් පිළිවෙතක් තියෙන්නේ? ආයාසයෙන් ගීගේ අතහැරියත් తాවකාලිකෝ ස්ථිරව දැනගෙන හෝ ඉබේ ඒ ගීගේ අතහැරලා අල්ලන දේ අල්ලගත්තොත් අරණ්‍ය අල්ලගත්තොත් එතකොට වණීට බැනිච්ච මෝපොව්වෙක් වගේ වැද්ද හරියට දැනගන්නවා අහවල් වලට මේ මොවා මෙතන ඉන්නවා කියන. ඒ වෙලාවට වැද්ද ඇවිල්ලා එක්කෝ මරණූලක් බදිනවා. එහෙම නැත්නම් ඊතලෙන් විදිනවා. එහෙම නැත්නම් උගලක් තියලා අල්ලනවා. ඉතින් අර වනයේ නොබැඳී ගත කරන මුවා දක්ෂ වැද්දට අල්ලන්න බෑ හැසිරෙන ස්වරූපේ. ඒකෙන් තමයි ඒ මුවා තමාගේ ස්වෛරී භාවය නැත්තම් මෝ ජීවිතේ රැකගන්න. ඉතින් ඒ වාගේ ඊගේ අතහැරියාට පස්සේ එවනත අපි කිව්වොත් පූර්ණ කාලීන භාවනාවටපත් වුණාට පස්සේ අපි අර ගිහිගේ අතහැරියාට මේ පැත්ත අල්ලන්න ඉඩ තියෙනවා. අල්ලන්න ඉඩ තියෙනවා. ඇල්ලුවොත් ගීගේ ඇල්ලුවා තරම නැති වුණාට යම් ප්‍රමාණයක දරතයක් තියෙනවා. යම් ප්‍රමාණයක වෙහසක් තියෙනවා. යම් ප්‍රමාණයක දැවිලි දැවිලි තියෙනවා. එතකොට ඒ වගේම ඒ ගීගේයි වගේ අරන්නේයි සැප පහසු ගන්න නැති නිසා කයෙන් චරුචරෝකුත් තියෙනවා. ඇඟත් කැමති නැහැ. ආපහු යන්නේ කවද්ද? මේ වෙනකන් රාත්‍රී කෑම වේල කීයක් නැති වුණාද කියලා ඇඟිලි ගණගෙන ඉන්නේ. ආපහු ගිහිල්ලා රාට කාලා බුදියන්නේ කොහමද? සැප පහසු විදියට තමන්ගේ <clears throat> මේ ගබඩා කාමරේ ගිහලා බුදියන්නේ කොයි වෙලාවද කියලා එක පැත්තකුත් තියෙනවා. ඉතින් එතනත් මම මතක් හොයන්න ඕනේ. ගිහිගේ අතහැරියත් දැන් ගිහිල්ලා ඉන්න කැලේට බැඳෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි කිව්වොත් ගිහියන් පැත්තෙන් හෝ පැවිදි වෙච්චි සංඝ පිරිස පැත්තෙන් ගත්තොත් ආරණ්‍යකාංගයේ සමාදන් වෙලා ඉන්න සංඝයා උත්කෘෂ්ටයි කියලා ලෝකයා පිළිගන්නවා. එයා දෘঢ় ප්‍රතිපත්ති රකින්න ආරණ්‍යමයි ගත කරන්නේ ග්‍රාමවාසී වෙන්නේ නැහැ කියලා දෘঢ় ප්‍රතිපත්ති රකින්න. ඒ රකින්න නිසා ගිහි පැවිද්දන් අතර උසස් පිළිගැනීමකට එන්න පුළුවන්. නමුත් ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා මම ආරණ්‍යකාංගයේ රකින්න අයයි කියලා යම් කිසි කෙනෙක් අනිත් මෛත්‍රික පැවිදිලා ඉන්න බණ භාවනා කරන කට්ටිය එහෙම නැහැ. ඒගොල්ල ග්‍රාම වාසී වෙනවා වරින් වර වරින් වර අරණ්‍ය වාසී වෙනවා මම වගේ නෑ කියලා. Tamange අරණ්‍ය වාසීකම Tamange උසස්කමට හේතු කරගෙන අනුන්ගේ පහත්කමට හේතු කරගත්තොත් අසත්පුරුසයි කියලා තියෙනවා. පැවිදි වුණත් කී කී අතහැරියත් පැවි අරණ්‍ය වෙලත් අරණ්‍යකාංගේ රැක්කත් ඒකෙන් කෙලෙස් උපදවා ගන්න අත්ුක්කංශන පරවම්බන කියන තමන් උසස් කරන අනුන් පහත් කරන தත්තට આવොත් ඒකත් අසත්පුරුසයි. මේ පාප ජීවිතයක් කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මිගෝ අරඤ්ඤම් හි අතාබද්දෝ. මෘගයා මුවා නැත්නම් වනසතා කියන එකයි මෘග කියන්නේ. මිගෝ කියලා සමාල්ලාට ඉතින් pāli භාෂාවේ මුවාට සඳහන් කරනවා. අරඤ්ඤයේ නොබැඳි. යතා අබද්දෝ. මිගෝ අරඤ්ඤම් යතා අබද්දෝ කියලා කියන්නේ මෙතන සඳහන් වෙන්නේ මේ කියන කාය විවේකයේ සහ ගීගය තැහැරීමෙන් සිටින අබිනිෂ්ක්‍මණය නෙවෙයි ඊට පස්සේ තියෙන චිත්ත විවේකයයි තමයි මේ අරණ්‍යගත උනේ නැත්තම් පූර්ණ කාලින භාවනා යෝගාවචරයේ උනේ ඒකෙන් ආඩම්බර වෙලා ඉන්න නෙවෙයි මොකද ඒ මතින්ම ඔක්කොම කෙලස් කැපෙන්නේ යම් ප්‍රමාණයක දක්ෂකමක් තියෙනවා ඊට පස්සේ මේ අරණ්‍යයේ නොබැඳී ග්‍රාම සංඥාව නැතිකරන්න අල්ලගත්ත මේ අරඤ්‍ය සංඥාවේ නොබැඳී මිගෝ අරඤ්‍යම් යථාබද්ධෝ කියන විදිහට ගන්න නම් ඒ අරන්නේ වාසයේ තියෙන ආදීනව සලකන්න ඕන. එක පැත්තකින් සලකන්න ඕන ග්‍රාම වාසිකමත් එක්ක බලනකොට අරඤ්‍ය වාසිකම ආනිසංස ජනකයි කියලා. ඒකනේ ගීගේ අතාරින්නේ පොඩි වැඩකුත් නෙවෙයිනේ. දන්නවනේ අතාරින්න බැරි කෙනාට ඒක මොනතරම් බන්ධනයක්ද කියලා අපි ගිය පාර ධර්මදේශනාදී කතා කරා වගේ. ඊට පස්සේ දැන් අරණ්‍යයට ආවට පස්සේ නැත්නම් ගී ගියත හරියට පස්සේ අරඤ්‍ය වාසයට ඇවිල්ලා එහිත් දරත ගති කටුක ගති ආදීනව නැතුව නෙවෙයි. ඒවට කියනවා නෙක්ඛම්ම සිත දෝමනස්සේ කියලා. ගිහි ගෙයින් නික්මුණාට පස්සේ යම් යම් දෝමනස්කති පහළ වෙනවා. එකක් තමයි අරණ්‍ය අපිට ඕන කරන සැප පහසුකම් නැතිකම. ඉතින් ඒක අරණ්‍යයට එන කෙනා දන්නවනම් එන්නේ එහෙම අපේක්ෂාවෙන් නම් එයා ඒ සැප පහසුකම් නැතිකම ආඩම්බර කරගෙන ජීවත් වෙනවා. ඒ නැත්නම් මම අරණ්‍ය වාසී කියලා හිතාගෙන තමාන්නක්කාරකම් ඇති කරන අනික් අයට වැඩි උසස් කරලා සලකනවා නම් ඒකත් අරියාදුවට හිතිනවා. ඉතින් අන්න එහෙම නොවි අරණ්‍යයෙන් ගැලවෙන්න නම් නැත්නම් අරණ්‍ය සංඥාවෙන් ගැලවෙන්න නම් එයා ඊට වැඩිය තව එකකින් අරණ්‍ය සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් ඒක සඳහා ශරීර සංඥාව, කාය සංඥාව, රූප සංඥාව, කායනුපස්සනාව තමයි තියෙන්නේ. ඉතින් යම් කෙනෙක් අරණ්‍යයට ඇවිල්ලා ඒ අරණ්‍යයේ සැප වැඩිකම නිසා හෝ දුක් වැඩිකම නිසා එයාට මේ වාඩි වෙලා මේ වාඩි වෙලා ඉන්න ඉරියවට හිත ගන්න බැරි නම් ඒ කියන්නේ කාය විවේකයේ ගත්තට එයාට චිත්ත විවේකයේ දක්ෂකමක් නැහැ. චිත්ත විවේකයේ ගන්න අනිවාර්යයෙන්ම ගෙටක වැද්ද ගන්න ඕනේ හිත. ඉතින් ඒක නිසා ඒ කෙනා කීකිය තැරලා අරණ්‍යයට ආවට එතනින් එහාට කකුල කුස්ස ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා මේ පළවෙනිම කරන නිස්සරණය එහෙම කාමයන්ගෙන් වෙන්වීම සඳහා අපි කරන කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තයෙන් කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තයෙන් නැයිගෙන් සා භෝගෙන් වෙන්වීම ලොකු පිම්මක් නිරංජනාගංග පැනලා සිද්ධාර්ථ කුමාරයා කාන්තකාශ්‍යප පිටින් එහා පැතර පැන්නයින් තමයි අපි පුංචි කාලේ අබිනිෂ්ක්‍මණය දැක්කේ ඒ වගේ තමයි අපිත් ඒ පැනිල පැනලා ඉන්න යම් ප්‍රමාණයකට తాවකාලිකව ඉෂ්ටිරව. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි මේ අරණ්‍යයේ තියෙන මේ වාසිදායක తත්වයේ තේරුම් ගන්නවා ග්‍රාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න. හැබැයි අරණ්‍යයේ තියෙන වාසිදායක తත්වයේ තේරුම් අර ගන්නවා ඊට වඩා සූක්ෂම වූ මේ කාය සංඥා නැත්නම් කායගත සතිය එහෙම නැත්නම් රූප නැත්නම් රූප කර්මස්ථානයකට හිත දාන්න. ඉතින් යම් කිසි කෙනෙකුට ආරණ්‍යයට මං ආවේ මේක සඳහායි හැම වෙලාවෙම මට මේ ඉඳගෙන භාවනා කරන්න බැරි වෙයි සක්මන් කරන්න බැරි වෙයි නමුත් එnde ende ende ende ආරණ්‍යයට පැමිණීමේ ආනිසංස වශයෙන් මාත් එක්ක මම නැත්තම් මම දැන් මෙතන කියන එකට ගන්න පුළුවන් නම් එයා දන්නවා ආරණ්‍යයට පැමිණීමේ අර්ථය සිද්ධ වෙනවයි කියලා. ඉතින් මේකේ මේ විදිහට සලකනවා නම් මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකට කියලා කොටු කරනවා කියන එකයි මම මේ අභියෝගයට ලක් කරන්නේ. ඒක පස්සේ බුදුචාන් වහන්සේ නමකට වෙන්න ඕනේ ඕනම යෝගාවචරයේ ඒ විදිහට අර්ථ ගන්නවා නම් ඒක අර්ථ කිලමතාන යෝගයට වැටෙන්නේ නැහැ. මොකද ඒක සර්වඥන් වහන්සේ විසින්ම චුලසුඤ්ඤතාදී සූත්‍රවල උපමා රූපක මාර්ගයෙන් පෙන්ලා දීලා තියෙනවා. අරණ්‍යයට පැමිණීම ස්ථාල ගොරතර වූ ග්‍රාම සංඥාවෙන් විශාල වූ ග්‍රාම සංඥාවෙන් තොරවීමට අපි ඉස්සරහින් දඩමීම කරගන්න. කුණ්‍යක් කරගන්න. වාංගුවට ගන්න. මොකද අරණ්‍යයට ඇවිල්ලා අරණ්‍ය බැඳීගෙන ගත කරන්න ගත්තොත් ආයෙත් ඒකම Tamanට බාධාවක් වෙනවා. ඒ නිසා එයා දැනගන්න ඕනේ අරණ්‍යයට ආවේ මෙන්න මේ ප්‍රයෝජනය සඳහායි. ඒ ප්‍රයෝජනය ඉදිරියට ගියේ නැත්තම් ගමට බැඳුනා වගේම අරණ්‍යයට බැඳීමක් ඇති කරන්න පුළුවන්. එතකොට එයාගේ හිත කහටක් බැඳෙනවා. මම අරණ්‍ය වාසී අනිත් අය නෑ මම උසස්. කෙලෙස් දෙතරින් යහට කැපෙන්නේ. ඒ වගේම පැත්තකින් කය චර්චුරු ගන්න පටන් ගන්නවා ගෙදර ඉන්නකොට සැප නැහැ. ඉතින් මේ දෙකටම තියෙන ධාර්මික උත්තරේ මේ දෙකටම තියෙන ප්‍රතිපදාමේ උත්තරේ තමයි අරණ්‍යයට ගිහිල්ලා ලදලද වෙලාවේ ඒ අරණ්‍ය සංඥාවෙන් වෙන්වීම සඳහා එහා තියෙන ස්වෛරී භාවයේ සඳහා එහා තියෙන හුදකලා බව සඳහා එහා තියෙන නික්මීම සඳහා අතහැරීම සඳහා කටයුතු කරනවා කියන එක තමයි අරණ්‍යගත වෙලා භාවනා කරනවා කියන්නේ. මෙතෙන් තමයි අපි හිර වෙලා ඉන්න තැන නැත්නම් අපිට අත ගන්න වෙන තැන අපිට අවශ්‍ය කරන තැන. ඉතින් ඒ සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් එන්නේ එන්නේ එන්නේ තමන්ට ඔක්කොමත් හරි මම වාඩි වෙලා ඉන්නකොට ඒ වාඩි වෙලා ඉන්නේ ඉරියව්වේ සුඛයක් ඉරියව්වේ ස්වෛරී භාවයක් ඉරියව්වේ හුදකලා බවක් දැනෙනවා නම් එහෙම නැත්නම් නිසි නිින්ද සක්මන් කරනකොට මේ පොළොව පහී කාන්තාවට සපත්තු දෙරපු දාන්න නැතුව මම නිකන් එහාට මෙහාට යනවා බරක් ගෙනියන මීහරකෙකුත් නෙවෙයි. ගමනකට අතෙන්ට යන්න හදන මිනිහෙකුත් නෙවෙයි. ගමනක් නැති ගමනක්. මේකේ තියෙන විවේකේ මේකේ තියෙන ඒ නයිසાર્ගික සුඛය තේරුම් ගන්න පුළුවන් නම් එයා අරණ්‍ය වාසය කරන අනිත් බොහෝ අරණ්‍ය වාසීන් සමග ස්වෛරී කෙනෙක් වෙනවා. හුදෙකලා කෙනෙක් වෙනවා. ඒක අනන්‍යයට ගිය පමණින් ඒ පැකේජ් එකත් එක්ක ඒ කටලෙත් එක හම්බ වෙන්නේ. ඒකට වෙනමම උත්සාහවන්ත වෙන්න ඕන. අන්නේ උත්සාහවන්ත වීම පසේ බුදුරජාණන් වහන්සේලාගේ බෝසත්වරුන්ට පමණක් නෙවෙයි සියලු දෙනාටම වැදගත් වෙනවා. ඒක නිසා අටුවාව විස්තර කරන අය පසේ බුදු කතාවත් කියන ගමන් හරියට වනයේ යම් තැනකට සුවිශේෂී බැඳීමක් මුවෙකුට තියෙනවා නම් ඒක මුවාගේ ජීවිත තර්ජනයක් වෙනවා. මුව වැද්දා ඌ එතෙන්දි කොටු කරනවා. කොටු කරලා ඌට මේ යමක් හරි කවවනවා. උගුලකට හරි බඳිනවා. මරුවලක් හරි බඳිනවා. දුන්නෙන් හරි විදිනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයත් ඒ වගේ දැනගෙන අර අරඤ්‍ය සංඥාවත් මිදිලා කාය සංඥාවට ආවා කිව්වටමත් මදි. අතරම කායට කායගත සතියට රූප කර්මස්ථානයකට හිත ගන්නවා ලොකු පිම්මක්. ඒ පිම්මේ පළවෙනිම ඵලය තමයි මේ විවිධාකාර අරමුණු දිගේ දුවන හිත කාමච්ඡන්ද හිත නැත්තම් චන්දුපසහිත සංගත හිත මේ මධ්‍යස්ත කය කියන එකම අරමුණේ බොහෝ වෙලා පවත්වන. ඒතකොට කාමච්ඡන්දේ වෙනුවට හිතේ ඒකෝදි භාවය හිත ඇතුළට ගැනීම අපි ඊයේ පල්ලෙහාදී කතා කරපු විදිහට sannisīdati santiṭṭhati කියන විදිහට හිත ඇතුළේ ඇවිල්ලා පදිංචි වුණා නම් ඒක නා ග්‍රාම සංඥාවත් අයින් කරා අරඤ්‍ය සංඥාවත් අයින් කරලා කාය සංඥාට ඇවිල්ලා කාය සංඥාවේහි විවිධාකාර අරමුණු ගැනීම. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, ගඳ රස පහස බලනවා වෙනුවට අතෝරක් නැතුව නිතරම අනායාසයෙන් මතුවෙන එකම ඒකාකාරී සංඥාවකට හිත තියාන හිටියොත් එතකොට යට කාය සංඥාව, රාම සංඥාවක් නැහැ, අරඤ්‍ය සංඥාවක් නැහැ. කයෙත් කය විසින් ඕම් බලාපං කියලා පෙන්නන එක විතරයි බලන්නේ. මොනම දෙයක් හරි බලන්න ගියොත් අරමුණු විවිධාංගීකරණය වෙනවා කාමච්ඡන්දේට පොහොර වැටෙනවා. සතිය කැඩෙනවා. ඒකෝදි භාවි නැති වෙනවා. සමාධිය නැති වෙනවා. ආයසරයක් නීවරණ වලට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ බණ භාවනා කරන කෙනෙක් ඒ විදියට කාය සංඥාවට අරගෙන කායගත සතියට අරගෙන නැත්නම් කායानुපසනාවට අරගෙන ඒක පාවිච්චි කරන්න ගත්තොත් මේ ඒකාකාරී වූ තමන්ට උරගා බැලිය හැකි මේ කය කියන අරමුණේ ඊට පැවැත්වීම කාමභෝගීකුල කරන්න බෑ. එයාට එක ඉරියව්වක ඉන්න බෑ ඒක අරමුණක තියාගන්න බෑ ඒක පේන්නේ දඬු කඳේ ගැහුවා වගේ දිවස් වල තිබ්බා වගේ වදයක් ඒ වෙනුවට හිත සරණ සියොත්සේ අඹා යන්න පටන් ගන්නවා අඹා යනවයි කියන්නේම ඒ චන්දෝපසහිත හිත නැත්තම් කාමේ ඉතින් ඒකට ඉඩ දීම සඳහා අපි දහසකොත් එකක් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරමින් කරමින් හිත යණ යන පැත්තට මේ පයින් පයින් ලියොන්ට ඉනිමම් බඳිනවා වගේ ඉනිමම් බඳිලා තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි පෞරුෂත්වය වඩා ගන්න අදහසින් මේ බව දැනගෙන එක සැරේම අපිට මේ බයිනරි ලෝන් නතර කරන්න බෑ. ශක්ති ප්‍රමාණයෙන් මේ කුඤ්ඤර තියලා බැඳගත්තොත් මේ කායගත සත්‍යටි කියලා බැඳගත්තොත් ඒකේ නාට තේරෙන්න පටන් අර ගන්නවා මේ හිත කොච්චරනම් ෂටගති මායාවගති පාමේ විවිධ නිදස්තර කරුණු දෙමින් ඒ ඒකාකාරී වැඩ පිළිවෙලෙන් පණින්න හදනවා කියලා. ඉතින් යම් කිසි කෙනෙක් ඒක Tamanට වෙච්ච කර්මයක්, තනිකන් දෝෂයක්, කොන්වීමක්, පරණ කර්මයක්, ඉල්ලාගෙන කරන පරිප්පුවක් කියලා හිතාගත්තොත් එයාට පේන්න තියෙන ඉක්මනටම නැගිටලා ගිහිල්ලා ආයශරයක් රූප ශබ්ද ගන්ධ රස විශේෂ හිත හැඟුම්ම ධාරණ එකයි. නමුත් පෞරුෂත්වයක් ඇති කරගෙන මන්න වයසට යන්න කලින්, ලෙඩ වෙන්න කලින්, මරණ චිත්තක්ෂණයට කලින් මේ හිත එකතෙන් ගත කිරීමේ නැත්නම් ඒකෝදි භාවයටපත් කිරීමේ මේකේ තියෙන ඒකෝචරය කියලා මේ ඒකචර භාවයටපත් කරගන්නේ කොහොමද කියන එක හිතන්න ගත්තොත් ඒ පැත්තට හිත හරව ගත්තොත් ਸਰවඥාන්සේ සඳහන් කරන අපි දෙන්නේගේ දැනුමේ වෙනසක් නැහැ. දැනුමේ වෙනසක් ඕ බැරිකමක් තියෙන අපිට මේක තේරෙන්නේ තියෙනවා. අපි මේක පිළිගන්න ලෑස්ති නැහැ. ආකල්ප වෙනසක් වෙලා නැති නිසා, සංකල්ප වෙනසක් වෙලා නැති නිසා, මිච්ඡා සංකප්ප නිසා. ඒ නිසා අපිට සම්මා දිට්ඨිය හරහා සම්මා සංකප්පයක් ඇති කරගන්න වෙනවා. මේ හිත නන්නත්තරයි. මේ හිත විවිකර කැමති නෑ. තනි වැහැසිරෙන්න කැමති නෑ. තණ්හා දුතියෝ පුරිසෝ. මනුෂයා නිතරම තණ්හාව දෙවෙන්නා කරගෙනයි ගත කරන්නේ. ඒක නිසා ස්වෛරී භාවය කියලා කියන්නේ මේ තණ්හාවගෙන් වෙන්වීම. ඉතින් මේක භාවනා ලෝකෙ සිද්ධ වෙන්නේ මොකද්ද? කම්මැලිකම කියලා. ඒකාකාරීකම කියලා. නිදිමත කියන්නේ තණ්හාවේ අනිත් පැත්ත. ඒ නිසා අපිට නිදිමතකම ඒකාකාරීකම කම්මැලිකම එපා වෙන ගතිය බය වෙන ගතිය ආසරණ ගතිය එනකොට ඒක ඒක වශයෙන් පිළිගන්නව නෙවෙයි මේක තියා ද්වේෂයෙන් තොරව බලන්න පුළුවන් මේ තමයි තණ්හාව දුරු වෙනකොට ලකුණු ඉතින් ඒ නිසා ඒකාකාරී කියලා දමල ගහලා ගිහිල්ලා විවිධාකාර රස වින්දන දෙනවට වඩා මේක හරි පාළුයි කියලා හිතන නිසා නැවතත් ජනමා ජනයා මැදට යන වෙනුවට මේ මතුවෙන ඒකාකාරීකම මේ මතුවෙන කම්මැලි ගතිය මේ බය උපදවන ගතිය දිහා ඥාණයෙන් බැලිමට විපස්සනා ඥාන රාශිය ගත කරලා තියෙනෝනේ ඒ සඳහා යා ලෑස්තිලා යන්න ඕනේ බාහන හරියාගෙන යනකොට ඉරියව්වේ පාවෙන අරමුණේ පාවෙන අරන්නේ පාවෙන මේ කයේ පාවෙන දමල ගහලා යන්න හිතනවා මේ යන්න හිතන හැම වෙලාවෙම හිත ඇවිල්ලා කොට පෙරක දුරු කන් දෙනවා ඕකමයි කරන්න තියෙන්නේ ඔය නිකන් ඊළඟන කන පරිප්පුවක් මේ කාලේ නිවන් දකින්නත් බෑ. ඕක පැත්තක දාලා ගෙහෙල්ල වෙලා ආයෙසරයක් මේ සැපසේ ජීවත් වෙන්න ඕනයි කියලා නිදාස කනු දෙන්න. මේ නිසා අපි හෝදෝද මඩි දාන වගේ මගක් කරන පිසුදු කරන ආය ගන්න. ඒ වෙනුවට ඒකෝ චරේ කග්ග විශාන කප්පෝ කංග වේනගේ තනියග වගේ ලෝකෙ තියෙන හයියම එක මේ ඇති වෙච්ච මේ හුදකලාව නෑ මෙහෙම කියන්න තියෙන එක. මේ ඇතිවෙච්ච නීරසකම ඒකාකාරීකම හුදකලාවක් විදිහට දකිනවා. මේ ඇතිවෙච්ච නීරස ගතිය නිස්තිර ගතිය විවේකයක් වශයෙන් දකිනවා. මේ නීරස ගතිය දුක්ඛ සත්‍ය වශයෙන් දකිනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ දුක්ඛ සත්‍ය විඳගත හැක්කක් දරාගත හැක්කක් තමන්ගේ පරිපාලනයේ අර්ථය තියෙන එකක් ප්‍රතිපදාවක් මේක අතහැරලා අපි වෙන ක්‍රමවලට මේක විවිධාංගීකරණය කරන්න ගියොත් අපේ ස්වෛරි භාවය නැති වෙනවා. හුදකලාව නැති වෙනවා. ඒක නිසා ස්වෛරී භාවය උද්දකලාව. ඒ විශ්‍රාම ගතිය අගය කරන කෙනා කැලේ ගමට වැඩිය ආරණ්‍යයට ප්‍රියයි. ආරණ්‍යයේ ඉන්නවට වැඩිය මේ කය ඇතුලේ නැත්තම් මම දැන් මෙතන කියන එකේ ඉන්න ප්‍රිය වෙනවා. ප්‍රිය වෙලා ඒ කය දිහා බලනකොට দাඩි දානවා කියලා හිතමුකෝ. අනේ බොහොම හොඳයි. මේ দাඩිය නම් හරිම මේ වෙලාව හැටියට හොඳ නෑ නීරසයි. නමුත් සතිය තියෙන බාට හොඳම ලකුණ තමයි මේ දන් දාන දානිය බට තියෙනවා. මේ දැන් මතුවෙන 10 මට තේරෙනවා. මේ දැන් කකුලේන වේදනාව මට දැන් එතනම අස්පන අපිට තේරෙනවා. මේ මම යහට මට තල්ලු කරන ගතිය, වෙන වෙන ගතිය, දඟලන ගතිය අස්පන අපිට මට පේනවා කියලා. මේ එක එක ධාතුන් නිසා ඇති වෙන මේ හොල්මන්. පේන පේන වෙලාවේදී ඒ මත පිහිටන සතිය දුකක්වත් කර්මයක්වත් කැඹිරිල්ලක්වත් බාධාවක්වත් නෙවෙයි. සතිය තියෙන නිසා දුක්ඛ සත්‍ය ලඟ වෙලා පේන එකක්. මේකට මම ප්‍රතිපදාව කියලා බාර ගන්න ඕනේ. කෙලෙස් කැපීමක් කියලා බාර ගන්න ඕනේ. මම කරපු භාවනා ප්‍රතිඵලයක් විදිහට ප්‍රමෝදයටපත් වෙන්න ඕනේ කියලා. ඒ දකින දකින දේවල් පොතක ලියා ගන්න තරමට ඒ දකින දකින අත් දකින තරම් දේවල් කමඨාන් සුද්ධ කරන වෙලාවෙදී තව කෙනෙකුට ඉදිරිපත් කරන මට්ටමට දියුණු වුණොත් ඒ මිනිස්සයා වැද්දට අහුවෙන්නේ නැති මෝපොව්වෙක් වගේ මායයට අහුවෙන්නේ නැති නික්ලේශී මනසකයිතිකාරයෙක් වෙනවා. එහෙම නැත්නම් ඔය දාපු අණුවම එක දිගට පුරුද්ද අණුව රුචර්ජ්කම් අණුව පෞරුෂත්ව ලක්ෂණුව එක දිගට ඒ අබ්බැහි දිගේ ගත කරන මිනිස්සයා ඒ කාන්තෙන් දැනරමත් ඉන්නේ මාර්ගපාශයක. මැරෙන්නම ඕනේ මාහරයට තියෙන්නේ දැන් හැම කාලා වතුර ඇතුලේ ඉන්න මාළුවෙක් වගේ. ගස්සන පවා විතරයි. ගස්සපු ගමන් කතා දෙයක් නැහැ වතුරෙන් උඩ. ඊට පස්සේ මාළුවාට මානවයිති වාසිකම් පිළිබඳ හටන් කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මාළුවාට සාධාරණ ඉල්ලන්න වෙලාවක් නැහැ. ඌ ඉන්නේ වතුරෙන් උඩ ගැහෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි ඇබ්බැහි, අපි පුරුදු, අපේ රුචි අරුචිකන් ඒකාන්තයෙන්ම අපිව නාසලනුවක් වෙලා තියෙනවා අපිට. ගිලපු යමක් වෙලා තියෙනවා. ස්වෛරී භාවය කියලා කියන්නේ නිතරම වෙනස් වෙන්න කැමති. ඒ කෙනාට විතරයි අනිත්‍යතාවය කියන එක නැත්නම් විපරිණාමය කියන එක හුත්වා භාවතා ඇතුව නැතුව යනවා කියන එක තියෙන දේ වෙන දෙයකට පෙරලෙනවා කියන එක පිළිගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක කෙනෙකුගේ හිතට වද්දා ගන්නත් තමයි මොකද අපි නිතරම නිත්‍ය සංඥාවේ ඩෙන්ටි කාඩ් එකක් ඇතුව ෆොටෝ එකක් ඇතුව પાස්පෝර්ට් එකක් ඇතුව account number එකක් ඇතුව අර නම මේ නමට රාමු වෙලා ඉවරයි දැන්. අපේ මෙව්ව ගැලවිලා යනකොට අපිට වෙන්නේ රෙද්දි ඇඟේ තියෙන රෙදි ගැලවිලා යනවා වගේ හෙළුව පේනවා වගේ අපිට මහා පහසුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා එවැනි ආකල්ප වෙනසක් ඇති වෙච්ච නැති හිතට අනිත්‍යතාවයේ පෙනුනත් කියන්නේ නිවර්ණ වලින් එහාට ගියාට පස්සේ හොඳට මේක පේනවා නිවර්ණ වලින් මෙහා යහට ගියේ නැතත් සාමාන්‍ය තර්කයට පේනවා ලෝකෙ කියන්නේ කරගෙන වස්තුවක් කියලා ඒක ද්වේතාවයක මත තියෙන වස්තුවක් කියලා. ඉතින් ඒ නිසා ඒ කෙනාට ඒක බයක් වුණාට මේ අනබිජිතං සේරිතං පෙක්කමානෝ නැත්තම් විඤ්ඤෝ නරෝ සේරිතං පෙක්කමානෝ ඥානවන්ත පුරුෂයා ස්වෛරී බව අපේක්ෂා කරන්නේ යම්සේද ඒ කෙනා තේරුම් අර ගන්නවා එක තාලයක වැඩ කරන ගියොත් ඕන කෙනෙකුට සැලසුම් කරතයි. ආශයන්තරාවකට ඇදවිවි යන්න බැරි නිසා ආශයන්තරාවට වෙඩි තියන්න පුළුවන්. සමනලේ අපි ආවන්නේ සමනල ගවන්නේ දැක් කවදාකවත් වෙඩි තියන්න බෑ. තුවක්කුව මානනකොට සමනල වෙන පාරකට. හැම කුරුල්ලෙක්ම පියාඹනකොට බලන්න උන් යන්නේ ඉහළ බාලයෙන් පැත්ත වැටෙමින් එහාට මෙහාටමින්. ඒක සාජාසින් ආපේක කුරුමිනියක් පියාඹනකොට ගෙලින් යන්නේ නැහැ. ගෙලින් ගියොත් කුරුගයි කයිල ගහන. කුරුමිනි කන එකෙක් ගහන. ඒක ගහන කුරුමිනි කල්ලන සතෙක් ගහන හැටි බලන්න කුරුමිනියා පිටිපස්සෙ ওই ගමන් මාර්ගයේ හදලා හදලා ගිහිල්ලා තමයි ගහන්නේ. ඔය කරලපෙන්දෝ කුරුල්ලෝ මේ සත්තු අල්ලන සතේ කල්ලන්න ගියාම ඔය ආශෙන්තරාට ගහනා වගේ පිටිපස්සෙන් කියලා ගහන්න බෑ මොකද කුරුමිනියා යන්නේ වක්‍ර මාර්ගයකට. මීමැස යන්නේ වක්‍ර මාර්ගයකට. සමනල යන්නේ වක්‍ර මාර්ගයකට. කුරුල්ලා යන්නේත් වක්‍ර මාර්ගයකට. මෝඩයා ආශෙන්තරා හදපු එක කෙලින් යන්න ගත්තා ඕකට ගහතයි. මිසයිල් එම් කරන්න පුළුවන් කෙලින් පාර නිසා. ඒ වගේ තමයි වණිය බැඳිච්ච මුවාට මාර්යා දැලෙනවා. මාර්යා දන්නවා මේ යක්ෂයා මේ වෙලාවට මෙතන ඉන්නවා කියලා. නමුත් වණේ බැඳිච්ච නැති මුවා යම් ආකාරයකට ස්වෛරී භාවයේ සඳහා තමන්ගේ පෞද්ගලික සැප සම්පත් බව පාවා දීලා හුදකලාවට කැමති වෙනවා නම් මායයට යා පේන්නේ නැතු වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. නිසා නීවරණ වලින් එහා පැත්තට ගියාට පස්සේ ඒ මිනිස්සේ ආයේ ස්වෛරි භාවයට කටයුතු කරනකොට කිසිම කෙනෙකුට ඒ අල්ලන සැලසුම් හදන්න බෑ. මොන සැලසුම හැදුවත් එයාත් දන්නවා හදන මිනිස්සුත් දන්නවා මේක කාලානුරූප වෙනස් වෙනවා. ඒකට ගත කරන්න ඕනේ කියලා ඒක සාමාන්‍ය ලෝකයා කැමති නැහැ. සාමාන්‍ය ලෝකයට ඕනලා තියෙන්නේ හරියට වෙලාවට ඒ මේවල් කරන්න කියලා. ඉතින් යන බන්න බුදුරජාන් වහන්සේ විතර කාලසටහනට අනුව ජීවත් වෙච්චි මහා පුරුෂයෙක් ලෝකේ හිටියෙත් නැහැ. නමුත් උන්වහන්සේ කරන තියෙන හැමදේම කරා. අවශ්‍ය ඕනම වෙලාවක ප්‍රයෝජන සලකලා ඉදී කටයුතු කරපු නිසා කාටවත් හිතා ගන්න බෑ මොනව කරයිද කියලා. මේකට බුදුදහමසේ දීපු නම තමයි අපන්නක ප්‍රතිපදා. අපන්නක ප්‍රතිපදා. එළඹෙන මොන දෙයකටවත් විරුද්ධ වෙන්න බෑ නේද? මට ප්‍රතිපත්තියක් තියෙනවා මම මේ වෙලාවේ මේක තමයි කරන්න තියෙන්නේ. නමුත් මේක ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද කියන්නේ එහෙම නම් ඒක කරන්න. එහෙම නැහැනේ. මමගේ ප්‍රතිපත්තිය මම කරනවා. ඒ විදිහට අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ කාටවත් ඒ මිනිස්සයා ගැන පූර්ණ නිගමනවලට බහින්න දෙන. ඒ මිනිස්සයාවත් Taman ගැන පූර්ණ නිගමනවලට බහින්නේ නැහැ. එයා දන්නවා මේ ලෝකය කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ සමිට නිත්‍ය ප්‍රතිපදාවක ඉන්න බෑ. ප්‍රතිපදාව තියෙනවා. ප්‍රතිපදාව අපි සම්මත කරගන්න. නමුත් අවස්ථානුකූල වැඩ කිරීමට තියෙන අපන්නක ප්‍රතිපදාව අපන්නක ජාතකය අපන්නක සංයුත්තය අපන්නක සූත්‍රය පුදුමාකාර ගැඹුරක් වෙනවා. දැන් තියෙන්නේ කැවස් තියරි කියලා. ඒක අල්ලගෙන තියෙනවා ගණිත ගණන් වල ගණන් ශාස්ත්‍රයේ ඉහළම තියෙන මූල ධර්මයේ fraction fraction theory fraction theory කියලා ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න බව පුළුවන් බව ඒගොල්ලෝ ඔප්පු කරනවා. ඔප්පු කරන දෙයක් නැහැ නේක ඔප්පු නැතිවිල්ලක් ඇත්තටම ගණිතඥයන්ගේ රෙද්ද පල්ලෙන් බැහිලා තියෙන්නේ ඔය කැවස් තියරි එකේ ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා ෆ්ලොරිඩාවේ මුහුදු වෙරළේ ඉන්න සමනලේ අත්තට්ටක් ගහනකොට ඒකෙන් එන වාච කම්පණයෙන් කැලිෆෝනියාවේ සුළු සුළඟක් ඇති වෙන්න ඉඩ තියෙනවා පරිසර සාධක හොඳට. සමනලේ තට්ටක් ගහන සැරයකින් ඇති වෙන වාතු කම්පණයකට අවශ්‍ය සාධක ලැබුණොත් කැලිෆෝනියාවේ සුළු සුළඟක් ඇතිවීමට ඉඩ තිබේ. ඕක තමයි බුදුරජාණන්සේ කර්මේශා කර්මඵලය කියලා කිව්වේ. එතකොට විද්‍යාව මොකද්ද ගන්නන්නේ? විද්‍යාව කියනවා අංශ කණුවට රත් වුණාට වතුර පැහෙන්න ඕනේ කොතනද? ඒක නැවත නැවත කරන්න පුළුවන් තමයි විද්‍යාව පිළිගන්නේ. නැත්නම් අන්තිම විද්‍යාවේ සිදු වුණා වතුර අංශ ගන්නකොට බැහැන්නේ මුහුදු මට්ටම විතරයි. මුහුදු හරි 1000ක් ගියාට පස්සේ ඒක 99 දී පැහැ. 2000ක් ගියාට පස්සේ 98 දී පැහැනවා. ඊට පස්සේ ඒකට වෙනම මූල ධර්මයක් හැදෙනවා. අන්තිමට කියලා වැටෙන්නේ මොකද්ද? මේ පැමිණ දුක් පැණි රහයි කියන එළඹෙන දෙයට එළඹීම තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. ඒකටමයි සොයිත් සොයිදී භාවය කියන්නේ. ඒකටමයි හුදකලාව කියන්නේ. ඒකට විශාල හැඩගැයීමේ හැකියාවක් ඕන. එන ඕනම දෙයකට අවශ්‍ය විදිහට හැඩගැයීමේ හැකියාව තියෙන ආත්මය තමයි මනුස්ස ආත්මය කියන්නේ. මනුස්ස ආත්මිකුත් ලැබිලා අපි එක සම්ප්‍රදායකට, එක ගුරුකුලයකට, එක ගුරුවරයෙකුට, එක භාවනා ක්‍රමයකට, එක සංස්කෘතියකට වැටෙනවයි කියලා කියන්නේ වනයේට ගියලත් වනයේ බැඳිච්ච මුවපොව්වෙක් වැද්දෙකුට අහු වෙනවා වගේ. නිසා අපේ හිත හැම වෙලාවෙම කැමති ප්‍රතිපදා හදන්න. අපේ හිත හරිය කැමති අහවල් සම්ප්‍රදායේ මම, අහවල් ගුරුවරයාගේ මම, මම අහවල් භාවනා ක්‍රමය කරන්න කියලා අල්ලනකොටම අහුවෙලයි කියලා මතක තියාගන්න. අපි මොකක් හරි ඇල්ලුවා නම් ඒ පාරෙම අපි අහුවෙනවා. බුදු දනසේ කිසිම දෙයක් එහෙම අල්ලගන්නවත් නැ දෙයක් මේ ලෝකේ පෙන්නලා නැහැ. ඒක අල්ලපන් අර කතාරින්න. ඉනිමගේ නගින එක උඩ ඇඳ අල්ලන්නේ අර කකුල අතාරින්න. යට කකුල අතාරින්න බෑ උඩෙන් දැල්ලන්නේ නැතුව. ඒ නිසා අල්ලන ගමන් අතහරිනවා. ඒ නිසා අල්ලනවා කියලා කියත හැකිය ගමන අතහරිනවා කියලා කිය හැකියි. නමුත් ඒකට කියන්නේ මේක නිසා මේක අතහරින. ආන්නේ කටයුත්ත නිසා බලනකොට මේ මිගවරඤ්ඤම් යථාබද්දෝ කියන කතාව ගීගේ අතහැරපු නැති අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තාමකත් ඒ කක්කවලින් ගොඩ ඉන්නවත් බෑ. නමුත් తాවකාලිකව ඇවිල්ලා නැත්නම් ඇවිල්ලා ස්ථිරව ඇවිල්ලා ඉන්න කෙනෙක් කල්පනා කරොත් දැන් මේ ඇවිල්ලා අපිට වෙච්ච දේ මොකද්ද? ඇවිල්ලත් අපි චරිත ගොඩන ගන්න හදනවා. ප්‍රතිපත්ති ගොඩන ගන්න හදනවා. අරක මේක ගොඩන ගන්න හදනවා. ඒකට නැතුව බෑ. මොකද නැත්තම් අර ගීගා තෙරපික මේකේ මුල ටිකක් අල්ලන්න ඕන. නමුත් මේක මුල හයියෙන් ඇල්ලුවොත් කායට හිත ගන්න බෑ. අරණ්‍යයට බැඳෙනවා. ඊට පස්සේ අරණ්‍ය අල්ලන්න ඕනේ කඩුවක් අතර ගත්ත මිනිහා සුකනාම විදිහට කඩුව වණවන්න පුළුවන් විදිහනේ. කඩුව අල්ලන්නේ අමෝරා ගත්තොත් බෑනේ කඩුව හයිට් කරන්න. ඒ වගේ සුකනාම විදිහට කඩුව අල්ලනවා වගේ අරණ්‍ය බන්ධනය ඇති කරගන්න ඕනේ ගම අතාරින්නත් අනන්‍ය ඕන වෙලාවක අතහැරලා කායට ගන්න පුළුවන් වෙන විදියට. මෙන්න මේ සුඛනම්ය ක්‍රමය. මේකට අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. සාමීච ප්‍රතිපන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ධම්මාන ධම්ම ප්‍රතිපන්න කියලා කියන්නේ මේකයි. ඉතින් ඒක එක්කෙනෙක්ගේ ක්‍රමයට තව කෙනෙකුට සාධාරණ නැහැ. එක්කෙනෙක් කොහොමද මේ අරණ්‍යගත වීම ග්‍රාම සංඥාව අයින් කරන්න උදව් කරන්නේ ඊට පස්සේ අරණ්‍ය සංඥාවෙන් අයින් කරලා කාය සංඥාවට ගන්න ඒකෙන් ආනපානෙට ගන්න ඒකෙන් මුල ආනපනේ මුල බලන්න ආදි වශයෙන් ඒකින් එකට එකින් එකට හේතුඵල වශයෙන් පෙළ ගැහෙන මේ ධර්මතාවය දෙන්නේකොට මචං අපි මෙහෙමයි අපි මෙහෙම කරමු කියලා කියන්න දෙයක් නැහැ. එක්කෙනෙක් තම තමන්ගේ ක්‍රමයේ තම තමන් විසින් සකස් කර ගන්නවා. ඒ සකස් කරන ක්‍රමයට අපන්නක ප්‍රතිපදාව කියලා සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් මේක නිසා මේක අතහැරපන්. ඉදන් නිසා ඉදන් පජාත ක්‍රමයට යන්නේ. ඉතින් එවැනි බොහෝ වෙනස් වෙන බොහෝම සජීවී ක්‍රියාදාමයක් 84000ක් ධර්මස්කන්ධ වලට දාලා ආර්ය අෂ්ටාංග මාර්ගයක් කරලා සත්‍තිස් බෝධිපාක්ෂික වශයෙන් පෙන්නලා දසපාරමිතා වශයෙන් න්‍යායගත කරලත් පෙන්වන්න බුදුහාමුදුරුවෝ මොන්න තරම් පෘථග්ජන හිත ගැන දැනගෙන ඉන්න ඇද්ද මොන්න තරම් පෘථග්ජන හිතකට අනුකම්පා කරන්න ඇද්ද ස්ථිර ප්‍රතිපත්තියෝනේ එකනටත් සීලය ගැන කියලා දීලා කියනවා ඒක ඇත්තමයි මුද්දට රකින්න ඕනේ කියලා සීලය අල්ලලා දෙනවා සීලෙට දීපු ගමන් කියනවා මේක ඉස්තාවර කරගන්න ඕන. සීලෙ පිළිටන්න ඕන. නමුත් සමාධියට යනකොට ඒ සීලේ යම් යම් පාවාදීම් වගේක් කෙරෙන්න වෙනවා. සමාධිය අල්ලන්න. විපස්සනාට ගියාට පස්සේ සීලයේ තිබුණ සීලයේ කියන බන්ධන විපස්සනාදී විචෙන්ට ලක් කරනවා. විචෙන්ට ලක් කළ ඕනම දෙයකට ලෑස්ති වෙන්න පුළුවන් ගතියක් ඇති කර ගන්නවා. ඇති කරගෙන සීලය කැඩීම නිසා ඇතිවෙච්ච පශ්චාත්තාපය බව විපස්සනාට ලක් කරලා මත්තර සිල් නොකැඩීම සඳහා අදිෂ්ඨාන ගන්නවා මිසක්කා වෙච්ච සිල්පද ගැන පශ්චාත්තාප වෙන්නේ නැති මට්ටමට විපස්සනාදී ඒ ගත්ත සීලයම ආයේ නැවත සලකා බැලීමක් කරනවා. මේකයි පරිණාමය කියන්නේ අපි අවුරුදු 140කට විතර ඉස්සර නතර වෙච්ච පරිණාමය උතලින් පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි පිරිමියා පිරිමියා වශයෙන්මයි හිතන්නේ. ගෑණි ගෑණි වශයෙන්මයි හිතන්නේ. බෞද්ධයා බෞද්ධයා වශයෙන්මයි හිතන්නේ. කවදාකවත් ගැලවිලක් නැහැ. ඒක නිසා සඳහන් කරලා තියෙනවා අපි යමක් ඇල්ලුවා නම් අපි ඒකට බැඳෙනවා. ඒක තමයි සමුදේ සත්‍ය අපි අල්ලන්නේ ඒකේ තියෙන විශේෂ භාවයක් නිසා. ඒ විශේෂ භාවයේ තියෙන මෙලෙක් ගතියටම අපි බැඳෙනවා. ඒක සමුදේ සත්‍ය කියලා අපි තණ්හාව කියලා කියනවා. ඒක තව ගැබකට අරගෙන යනවා. මව් ගැබකට හරි සත්ත්ව ගැබකට හරි අපායට හරි අරගෙන යනවල අල්ලපු නිසා ඒ නිසා අපිට ජීවිතේ එක චිත්තක්ෂණයක් හරි ඉන්න පුළුවන් නම් මං අහවල් දේ අල්ලලා නැහැ කියලා කිසිම අරමුණක් නැති මගේ හිත සතිය පවතිනවායි කියලා ඒ චිත්තක්ෂණේ ගැබකට යන්න පවු නැහැ මොන චිත්තක්ෂණයක හරි දන්නවනම් මම දැන් අල්ලලා තියෙන්නේ මේක කියලා ඒක ඒකාන්තයෙන්ම තල්ලු කරලා ඊගා චිත්තක්ෂණේ අල්ලනවා. නිසා භාවනා කරනකොට එන්නේ කායගත සතියට ගියාට පස්සේ වෙලාවක් එනවා මම මේ කවුරක්වත් தත්ත්වගත කරන්න කතා කරනවා නෙවෙයි වෙලාවක් එනවා මේ කයක් නැති බව වැටහෙනවා. කයේ ඉන්න ගමන් අනිවාර්යයෙන්ම කය ඇතුලේ ඉන්න ගමන් ඒ කයේ අවකාශය තේරෙන ගන්න. එතකොට මේ ශීරිතාවයේ ස්වෛරී භාවයේ හුදකලාව දන්නේ නැති කෙනා බය වෙලා හින්දාඩි දාලා ඉතින් නූල් ගැට ගන්නවා රෙත්ත කියනවා බෝධි පූජා පවත්වනවා මේ කය නැති වෙනවා කියලා. නමුත් බුදුරජාණන් කියනවා ඔබ ගාම සංඥා නැතිකට අරඤ්‍ය සංඥාව ගත්තා. අරඤ්‍ය සංඥා නැතිකට කාය සංඥාව ගත්තා. කාය සංඥාවෙත් පටවියාපෝ තේජෝ වශයෙන් එක එක සංඥා ගත්තා. ඒකත් ගෙවුනට පස්සේ ආයතනයක් බලි කර්ම, සාන්ති කර්ම කරනවා නම් මේ නැති වෙච්ච කය ගණ්ඩ කොච්චර කෙලෙස් වලට කැමතිද බලපං. ඔබ කොච්චර අපායට කැමතිද බලපං. ඔබ කොච්චර බන්ධනයට කැමතිද බලපං. ඔබ කොච්චර මව් යබක උපදින්න කැමතිද කියලා බලපං. මේ බුදුරජාණන්සේ අස්පනා අපිට පෙන්නනවා මේ මොකක්වත් නැති සතිය පවත්වන්න පුළුවන් කියලා. නමුත් හීන දාඩි දාන. දෙවුලන්න ගන්නවා. සහලවනවා. දුවනවා. රෑ 11ට 12ට ගෙදර යන්නේ බය වෙලා. මේ මොකක්වත් නැතුව ගියා. මොනක්වත් පේන්නේ නැතුව ගියා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කලබල වෙනවා. ඒ මොකද මේ අවශ්‍ය සුත්තමේ ඥානේ නැහැ. ඒක පිළිබඳ පුර පෙර අත්දැකීම් නැහැ. ඒ වගේම සද්ධර්මයේ සත්‍තුසකම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ඇත්තයි. භාවනා කරොත් මේක වෙනවා. නමුත් මේකේ ආකල්ප වෙනසක් වෙලා නැහැ. මෙයා ලෑස්ති නැහැ මේකට. ඉතින් ඒක පුදුරනසට භාවනාකම කියලා දෙන ගමන් බණක් කියන්න වෙනවා. පුතේ ඔන්න ඔහම තමයි මෙහෙම මෙහෙම කරන යනකොට මෙන්න මෙහෙම දේවල් එයි. බය වෙන්න එපා. මේක ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්. මේක ඒකාන්තම කෙලස් කැපිල්ලක්. නම් මේ උඹේ හිතට කෙලෙස් නැතුව ජීවත් වෙන්න බෑ. උඹේ හිත හැදෙන්නෙම කෙලස් එක්කම. ඌරලට තෙතමනින් නැතුව ඉන්න බැරුව වගේ ඌ කොට්ටේ උඩ දෙවගම් පෙරලා යන්නේ තෙත තැනකට පහත් තැනකට. ඒ වගේ කෙලස් කැපීම සිද්ධ වුණාට එහෙම නැත්නම් ඒකෝචරයේ කියන ක්‍රමයට අපේ හිත බුදුහාමතුරු ප්‍රයෝගෙන් ගෙනිච්චට අර හිතේ තියෙන ෂටගති නිසා යා කොහොම හරි ජනකායක් හොයනවා. සෙනඟ බඳට යන්න හදනවා. පිරිසක් එක්ක ඉන්න හදනවා. පාළු ගතිය නැතිකරන්න බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගී ඉන්න වෙනවා දන්නේ නැතුව බලු රැයනකට වැටෙනවා. නැගිටලා ඉතින් කහන්න පටන් අර ගන්නවා මැක්කෝ කාලයි කියලා ඔරියදුමයි කියලා. නමුත් ඒක තනියම ඉන්නකොට තියෙන දුක ඔරියදුනත් කමන්නේ බල්ලොත් එක්ක ඉන්න තියනවනම් කියලා හිතන. මැක්කොත් එක්ක හිටියට කමන්නේ ඊට අනේ බල්ලොත් එක්ක ඉන්න තියනවා කියලා අර සෙනඟට අදින ගතිය තමයි අපි ස්වෛරීකම අපිට නැති කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ස්වෛරීකමේ තමයි අපි ඉපදුනේ. මං ඉපදිච්ච නැගද වෙන කවුරක්වත් ඉපදිලා නැහැ මේ ලෝකේ. මං වෙනුවට ඉපදිච්ච කෙනෙකුත් නැහැ. නමුත් ටිකක් කල් යනකොට අපිට වෙනවා වෙඩේ හරියන්නේ බෙට හාෆ් එක නැතුව ඉතුරු පළුව නැතුව දුවන්න බෑ කියලා. ඊට පස්සේ ඒ පළුවම ඇති අපායට ගෙනියන. දිගින් දිගටම දිගින් දිගටම දෙවන්නේක් නැහැ ඉන්නවනම් දෙවන්නට කියන්නේ තණ්හාව කියලා තමයි. ඒ නිසා භාවනාවේදී මේ පතේ පුත්‍රජානන් වහන්සේලා කතාව පැත්තක තියලා භාවනා කරන ඕනම කෙනෙකුට ඉස්සලා අරඤ්‍යගත වීම රුක්ක මූලගත වීම ශූන්‍යාකාරගත වීම කරන්න ඕනේ. ඊට පස්සේ එයා කයට හිත ගන්න ඕනේ හරියට ලෙඩා ඔපරේෂන් තියටරයට ගන්න ඕනේ නැත්තම් ඔපරේට් කරන්න බෑ. ඊගාට ලෙඩා හිරිවට්ටන්න ඕනේ නැත්තම් කයේ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි කපන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම ලෙඩාට අන්තිමයි වාට්ටුවෙන් ඉඳන්ම කපනවායි කියලා. ලෙඩාම පයින් ගහනවා දොස්තරගේ අතට. කිසිම විදිහකට ලෙඩා දෙන්නේ නැහැ සහයෝගයක් දොස්තරට. හිතන්න ලෙඩා වල් මේ මේ කොටියෙක් නම් හිරිවට්ට ගන්න නැතුව ඔපරේෂන් කරන්න ගියොත් ડોක්ටර්ට ඉන්ෂුරන්ස් කරන්න වෙයි. ඒ නිසා අරණ්‍යයට ගන්නවා කියලා කියන්නේ තියටර් එකට ගැනීමක්. ඊට පස්සේ ලෙඩා හිරිවට්ට ගන්නවා. හිරිවට්ට ගන්න නැතුව කිසිම සර්ජන් කෙනෙකුට ඉතුරු වැටි කරන්න බැහැ. ඒ නිසා සර්ජන් වගේම ඇනස්තීසියා ડોක්ටර් ළඟ ඉන්න ඕනේ ඔපරේෂන් එක ඉවර වෙනකම්. ඊට පස්සේ තමයි ડોස්තර මේ ෆස්ට් ග්‍රේඩ් ද සෙකන්ඩ් ග්‍රේඩ් ද තර්ඩ් ග්‍රේඩ් කියලා ඇනස්තීසියා දීලා ඔපරේෂන් එකේ ගාන්න කරන්න ඕනේ. මගදී වෙනස් කරන්න ඕත් ඇනස්තෙසිට ආයෙ පුලත් අතක් දීලා කියන්නේ නෝ ටිකක් වෙලා ඉඳ වෙනවා. පොඩ වැඩිපුර ඇනස්තීසියා දෙන්න ඕන කියලා. ඒ වගේ ඒ ලෙඩා සීගත්ත කරගත්තේ නැත්නම් දොස්තරට ලෙඩාගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි මේ කය එක තැනක තියලා වැඩි වේලාවක් එකම අරමුණක ඇතුළත අරමුණක බඳින්න යනකොට ඇඟ හිරි වැටෙනවා. මේ ඇඟේ බාහිර ස්වභාව මේ හමේ තියෙන ලේ ගමනේ සම්පූර්ණ අතර කරලා සුසුම්නාට විතරක් එකතු වෙනවා. එකතු වෙනකොට වෙන්නේ ආනාපාන කර කර ඉන්න එකනට නම් මේ නාසිකාග්‍රේ තිබුණු හුස්ම රැල්ල මොළයේ මැදට යනවා. බිම්බීම ඇකිලින් බල බල ඉන්න එකනට නම් හරියට උරස්සටි ළඟට කිට් වෙනවා වගේ පේනවා. වෙන කෙනෙකුට තේරෙන පටන් ගන්නවා පිටේ ඉඳලා හිමීට හිරි වැටිගෙන හිරි වැටිගෙන හිරි වැටිගෙන මැදට එනවා. ඉතින් මේකම උඟ දෙනෙකුට බෑ. මේ ස්වෛරී භාවයේ ලකුණක්. මේක මේ හිත ඒකාග්‍ර වෙනකොට එන ලකුණක් එහෙම නැත්නම් කයින් සමුගැනීම පිළිබඳව සංඥා වේදනා පොඩක් අයින් වීමක්. ඒතර කාය ආශාව වැඩි කෙනාට ජීවිත ආශාව වැඩි කෙනාට මේක පුදුමාකාර බයක් එනවා. මේ භාවනා කරන මිනිස්සු අසුරු කරන්න ගියාම පේනවා කිසිම කෙනෙක්ගේ භාවනා අත්දැකීම් වල වෙනසක් නැහැ. ඔය මේ අද පටන් ගත්ත මනුස්සයත් ස්ත්‍රියවත් පුරුෂයත් හැම කෙනා වහාම අත්දැකීම් ලබනවා. නමුත් ඒගොල්ලෝ ඒ සම්‍යක් අත්දැකීමට බයයි. ඒකට බය වෙලා Taman විසින්ම අකුළු හෙල්ලනවා. Tamanගෙම ගොඩ පෙරක දුරගන් දීලා. ඉතින් බුදුජානනාචේ නැවත නැවතත් කියනවා පුතේ ඔතෙන් යනකොට මෙහෙම වෙයි. ඔබ දැන් බය වුණානේ. කමන්නේ ඒක ඇහැටි. අනිත් දවසේ ඔක අපේක්ෂා කරලා බලන්න බය වෙන්න එපා. මම ඉන්නවා කියලා සීකරපන්. බුදුන් සීකරපන්. ධර්මයේ සීකරපන් කියලා ගියොත් එදාට පොඩ්ඩක් යහට යන්න පුළුවන්. එදාට උන හැබෑනේ ඉන්න දැනගෙන ගියොත් කරතයි. ඊට පස්සේ කියනවා ඊට පස්සේ උඹ බය වුණේ මොකද? ඊට පස්සේ තියලා තියෙන්නේ බය වෙලා. කලකොලප්පන් වෙලා. ඊගායකත් ලෑස්තිලා බලයන්. යන්න යන්න යන්න යන්න. ඔය කයෙන් සමු ගන්නවා කියන එක නැත්නම් කය තිබියදීම කය හරහා දැකලා අවකාශය දකින්න පුළුවන් ගතිය අපි කියනවා අනිමිත්ත සමාධිය. අනිමිත්ත සතිය කියලා. එතකොට වෙන්නේ කය අරමුණු කරගෙන ඇති කරගත්ත සමාධිය කයෙන් ස්වාධීන වෙලා සතිය ඇති වෙනවා. හරියට පොළොව දිගේ වේගෙන් ගමන් කරන ආශයන්තරාව පොළවෙන් ඉස්සිලා වායුගත වෙලා සමබර වෙනවා. කිලෝ ලක්ෂ දෙකක්. බර කිලෝ ලක්ෂ දෙකක්. මේ පොළොව දිගේ දිනකොට නම් අපිට හිතෙනවා මේ යන්ත්‍රේ පුදුමයි මේ පුංචි රෝද හතරක් උඩ සම්බර කරන හැටි. ජෙට් එන්ජින් එකකින් ඕක රන්වේ එකට ගෙනියන හැටි. නමුත් වේගي කවල කවල කවල කවල අන්තිමට මේකේ කිලෝ ලක්ෂ දෙක වාතයේ හිටිනවා. ඉතින් අර මුදලාලි කෙනෙක් ගියාලු ප්ලේන් එක ගන්න වෙලාව කකුල් දෙක ඉස්සුවලු බර වැඩිලා ප්ලේන් එක වැටේ කියලා. ඉල්ලලා හරි බහේ ප්ලේන් වල යන්න. ඔය ඉන්ෂුරන්ස් අරගෙන යන්නේ උන්ගෙන් කඩනවා බුදු ඉන්ෂුරන්ස් කැරිලා කඩනවා මිනිස්සු. කකුල් දෙක ඉස්සවලු මේ ප්ලේන් එක මගේ බර වෙඩිලා පාත් තියාපන් ගියා. ඒ තරම් බයයි. ප්ලේන් එක මේ රන් මේකෙන් උස්සනකොට අල්ලාහ් කියනවා. ස්වාමි දරුවනේ කියනවා. ඉතිපිසෝ ගාතාව කියනවා. මහල්ලා සෙල්ලම් තියෙනවා. මේ ළඟදී එක්කෙනෙක් මට වයින්නවා. ඇත්තටම මට මේකක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වාසිකේ බණ ඇහුවට පස්සේ දැන් ප්ලේන් එක උස්සනකොට බයක් එනවා. මම ඉතින් බණ ඇහිලා තියෙන හොඳට ඒකයි. මට ඇත්තටම ප්ලේන් එක ඉස්සර උසුනට උට ගහනක්වත් නැතිලු මම වෙන වැඩක් කරන්නේ දැන් ඔබ වහන්සේගේ බණ අහලා අහලා ප්ලේන් එක උසුනට මගෙත් ඇඟේ හිරි වැටෙනවා. නේව නැත්නම් අපේ සමාජලාට ඒ ගාණක් නැහැ ආසාවට ඉන්නවා. ඒ වගේ තමයි කවිලාකාරී කය සමු දෙනකොට සමු ගන්නකොට හරියට ඉන්ජෙක්ෂන් එක ගහලා තමන්න කලහන්ත වෙන හැටි සිහිය නැති වෙන හැටි බලන් උත්සාහ කරන කෙනෙක් ගැන හිතන්න. ඇනස්තීෂියා දීලා එයා දන්නා තව ටිකකින් මම මගෙන් සමුගන්නවා මම මේ ගැන අවදි වෙන්න ඕනේ කියලා. ගියොත් ඒ මනුස්සයා මොන වගේ වார்த்தාවක් දෙයිද? ඒ වார்த்தාවයි මරණ මොහොතේ අත්දැකීම තියෙන වார்த்தාවයි එකම. යම් කිසික මරණ පයි අත්දකින්න දැනෙන ලීහි වැඩක් නෙවෙයි මොකද හේතුව සමුගන්න නෙවෙයිනේ අපි මේ ලෝකේ හදලා තියෙන්නේ. හැම එකටම ගිහිල්ලා එන්නම් කියලා නෙන්නේ. ඉතින් ඒ නිසා මරණයට පස්සෙත් එන්න බලාගෙන යන්නේ. සිහි නැති වෙනකොටත් ආපහු එන එකනේ කල්පනා කරන්නේ. නමුත් යෝගාවචරය කියලා කියන්නේ යඤ්ඤා. මට දැන් තී නැති කරනවා දොස්තර දුන්නා ඉවරයි. මේක දිහා බලාගෙන ඉඳ ගියොත් ඒ මනුස්සයා දන්න තැනilla නොදන්න තැනට ගියාම ප්‍රකාශිත තත්ත්වෙන් අප්‍රකාශිත තත්ත්වයට ගියාම මමයාගේ මම නැත්තෙන්ට ගියාම පවුලයට වෙන්නේ මහා අබැග්ගයක්. මෙයත් යෝගාවචරයක් නෙවෙයි නම් මහා අබැග්ගයක්. නමුත් යෝගාවචරයේ නම් මරණය පිළිබඳ පූර්ව මේ අත්දැකීමක් වෙනවා. පෙරහුරුවක් වෙනවා. ඊට පස්සේ ඒකයි මරණ බය අත්දැකීමයි 100%ක්ම සමානයි. දැන් මේ රිසර්ච් එකතු කරන්න පටන් ගන්න තියෙනවා හොලන්ඩ් වල වැඩිපුරම තියෙන විස්තර. ඒ සීනති කරනකොටයි මරණ පැයදී වෙන දේ. ඉතින් ඒක මොකක්වත් දොස්තරත් නැතුව තීරණයක් නැතුව ඇනස්තීෂියාස් නැතුව යෝගාවචරය ගන්නවා. ගන්න බැරි යෝගාචරයේ පස බල නැති හින්දා. කොන්දක් නැති නිසා, වීරියක් නැති නිසා, ශ්‍රද්ධාවක් නැති නිසා, ලෑස්තිලා යන්නේ නැති නිසා, කලින් මේක අත්දකලා නැති නිසා. ඉතින් මේකට මොකද්ද කරන්න ඕනේ? නැවත නැවත කියලා කියලා කියලා කියලා මෙයාගේ හිත වීරත්වයේ දනවලා තියන්න ඕනේ භාවනා කරනකොට මේ ස්වෛරී භාවයේ දෙවෙනි මට්ටමට එනවා මොකද්ද දෙවෙනි මට්ටම අරමුණක් නැති සතියක් එනවා අරමුණක් නැති සමාධියක් එනවා කයක් නැති ඉඳීමක් එනවා කයක් නැතුව තේනවා මම මැරෙන්නේ නැහැ කියලා කයක් නැතුව හොඳට තේනවා මම දැන් නිින්ද ගිහලා නැහැ කයක් නැතුව හොඳට තේනවා මම අසීයෙන් නෙවෙයි කියලා මේක තමයි මනුෂ්‍ය ධර්මයෙන් උත්තර මනුෂ්‍ය ධර්මයෙන් වලට යන්නේ මේ වගේ පිම්මක් පණින්න නැතුව ඊ ගාවට දෙන උපදි විවේකය ගැන හිතන්නවත් බෑ. ඒ නිසා අපි නරබිල්ලක් ඉල්ලනවා හිතන. ප්‍රාණයට ප්‍රාණය ඉල්ලනවා. භාවනා කරනවා නම් ගිගිය අතහැරියා නම් දෙවෙනි එක තමයි මිගු අරඤ්ඤම්හි යථාබද්දෝ වනයේට පැමිණුණත් මුවා වනයෙහිත් නොබැඳි. වනයේ නොබැඳලා කයට ගන්නවා. කයට ගන්න කයත් දීලා කය දීලා දාන අදහසින් යන මිනිස්සයා ආනපන ගෙවුණයි කියලා, කය නොදෙනී ගියයි කියලා, මට මේ මොකක්වත් අරමුණක් නැතුව සතිය පිටනවා කියලා බය වෙන්නේ ඒක ලොකු ආඩම්බරයකට ගන්නවා. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ මේ ලෝකේ තියෙන පුණම් උත්කෘෂ්ඨම ප්‍රාතිහාර්ය ධර්මයි. ලොකුම ලොකු ප්‍රාතිහාර්ය ධර්මේ යමක් දැස බලාගෙන භාවනා කරනකම් ඒක විනිවිදිනවා. ඒක හරහා යනවා. මේ කයට තියලා නැත්නම් ආස්වාද ප්‍රසාර තියලා භාවනා කරනවා. අන්තිමට හොඳට තේරෙන පටන් ගන්නවා ඒ කිසිම අරමුණක් නැහැ පොළොවේ දිගේ ගිය වාසයන්තරාව මේ ෂෝක් එකට වාතය යනවා සමබර වෙනවා ආගිරි ගන්නවා ඒ වෙලාවට ඇඟ කිලිපොළුනා වෙනම දෙයක් එනමුත් ඕවල් රයිට් විල් බට් රයිට් හිතුවට කවුද හිතුවේ යකඩස්සෙක් කිය පියඹයි කියලා කාටවත් හිතන්න බෑ නමුත් අද ඒක බොහොම සරල දෙයක් ඒ ඊට ඉස්සෙල්ලා අවුරුදු 2000 ගන්න ඉස්සෙල්ලා තමයි පුදුජානන්සිකේ මේ ඇඟ තියෙද්දිම ඔබට මේ ඇඟෙන් සමු ගන්න පුළුවන් ඒ සමුගැනීම තමයි මේ කය පාව දෙනවා කියන්නේ. මේ කය කය දීලා දානවා කියන්නේ. බොයිට ඉස්සලා නෑ දැයි දීලා දැම්මේ. බොයිට ඉස්සලා වස්තුව දීලා දැම්මේ. දැන් ඊගා දීලා දැම්මේ තමයි මේ කය. දීලා දැම්මට නෑ දැව අපි අතහැරලා නෑ. උන් කොහේ ගියත් එළවෙල ගන්නවා අපිට. අතහැරපු වස්තුව එළවෙල පහර දෙනවා. ඒකේ මේ අතහැරපු කයට ආයෙන්න පුළුවන්. හැබැයි ආයෙත් අතාරින්න පුළුවන්. ආන්නේම ගියාට පස්සේ තේරෙනවා දෙවෙනි හැවත් හැලියා. හැලුවා. කියන්නේ කාම වස්තුත් හැලුවා ඊට පස්සේ කාම සංඥාව කාම සංඥා ටිකන රූපේ ගත්තා රූපෙත් හරි. හැබැයි තාම නිවන නැහැ. මේක නෙවෙයි නිවන කියන්නේ. ඒ නිවනට සූදානම් කිරීම තමයි කරන්නේ. මේක සමාධියේ තියෙන ආශ්චර්ය ධර්මයක්. උගව දෙනෙක් හිතනවා මේ සමාධිය ඒ සමත සමාධිය විතරයි කියලා. නමුත් විපස්සනා භාවනා කරන ඕනම කෙනෙක් දන්නවා. ඒකට නම් වණන් දෙන්න බැරි වුණාට ඒකට අවල් සමාධිය කියලා කියන්න බැරි වුණාට මේ සමාධියෙන් වෙන වැඩේ සිද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ යෝගාචර බයයි. බයට තමයි කෙලස් කියන්නේ. ඒකට කරන්න තියෙන එකම දෙයයි මේකට ලෑස්තිලා ගිහිලා නැවත නැවතත් බයට පුරු කරන්න. පුරු කරන්නේ මොකටද? කායට සාපේක්ෂ කරන්න. එතකොට ඒක නට හම්බ වෙන්න තියෙන්නේ විඤ්ඤෝ නරෝ සේරිතම් පෙක්කමානෝ ප්‍රඥාවන්ත පුරුෂයා නරයා ස්වෛරී භාවය අපේක්ෂා කරන. මොකෙන්ද ස්වෛරී වෙන්නේ කයින්. එදාට තමයි කය පාවිච්චි කරයි කියලා කියන්න පුළුවන්. එතකන් අපි මේ කය පාවිච්චි කරලා තියෙන්නේ කාමෙට. එතකන් අපි මේ කය පාවිච්චි කරලා තියෙන්නේ දොඹ කරේකට. එතකන් අය මේ කය පාවිච්චි කරලා තියෙන වෙන කාට හරි මේ කාය සාක්ෂියට සාක්ෂියට සංකරන්නේ. ඒක ඔක්කොම මාර්ගාක්ෂික. ඒ ඔක්කොම පහින්දින වැඩ, කඹරන වැඩ. ඒක නරක දේවල් නෙවෙයි. මේ පැත්තෙන් බලන නරකුණා. ඔය කය පාවිච්චි කරනවා කියලා කියන්නේ මේ කයම විනිවිද දකින්න. ඒකට කියනවා මේ අත්ත් භාවයේ කියලා. ඕලාරික අත්ත් භාවයේ. හතර මහා භූතයන්ගෙන් හැදිච්ච කපලිකාර ආහාර වල යැපෙන මේ ශරීරයේ ඉන්න ගමන් භාවනා කරනවා ශරීරය හරහා බලනවා. ඒතකොට මේ මනසට හතර දිශාවට ඇස් පෑදුනා. ඔළුවෙන් බාධාවක් නැහැ. හතර පැත්තෙන් පේන්න පටන් අර ගන්නවා. මම වටේ වාහන කරන හැම එකම තොතන තමයි ඉන්නේ මෝල්ව හඳලා දන්නේ. ඒගොල්ලෝ ඉන්නවා මේ කය මගේ. මේක මම. මේක මගේ ආත්මය කරන මාත් එහෙම තමයි භාවනා නොකරන වෙලාවේ ඕන භාවනා කරන්න ආවට පස්සේ මේ කණුවක් උඩට නැගපු එකෙක් වගේ හතර දිශාව පේන්න පටන් අර ගන්නවා. ඒකට බැලුවොත් මේ මනුස්සයාට ස්වෛරි භාවය වැටෙන්නේ මම සහ මම නොවේ කියන සීමාවක් පේන්නේ නැතුව. මෙතෙක් කල් තිබුණානේ මෙන්න මේ සීමාව ඇතුළත මම මේ සීමාව මෙහාට මම නෙවෙයි කියලා ඒ තුන බන්ධනේ ඒ බන්ධනයේ කැඩීමත් හා සමගම ඒ අත්දැකීම ක්‍රියා ක්‍රියාපෑමේ භාෂාව අවලංගු වෙලා භාෂාව ක්‍රියාත්මක කරන්නේ මම සහ මම නෙවෙයි කියන අත්දැකීම දෙක තියෙනකන් විතරයි එතකන් විස්තර කරතයි ඉතින් එහාට ගියාම ගොළු වෙනවා මේ අත්දැකීමකට ආවා මට මේ මේ කම්පන බවක් වැටෙනා මිසක අත කම්පන වෙන එකක් මන් දන්නේ උණුසුම් බවක් වැටෙනා මිසක ඔළුව රත් වෙනවා කියලා මට තේරෙන්නේ උණුසුම් බව තේරෙනවා. උණුසුම් ස්වභාවය තේරෙනවා. උණුසුම් ගතිය තේරෙනවා කියලා යා අමුතු භාෂාවකට වෙනවා. ඒකට කියනවා ධාතු මනස්කාර භාෂාව කියලා. ධාතු මනස්කාර භාෂාවට යම් වෙලාවකට ගියා නම් කවුරු හරි එයාට හොඳට ධාතු මනස්කාරය වටහා ගන්නකොට වටහා ගන්න නම් තේරුම් ගන්න මේ ධාතුන්ට ඥාන පිළිමි නැහැ. මේ ධාතුන්ට පැවිදි උපැවිදි නැහැ. ධාතුන්ට ආර්ය අනාර්ය නැහැ. ධාතුන්ට දේව බ්‍රහ්ම වෙනසක් නැහැ. ධාතු ධාතු. මේ ධාතු කොටසක් ගන්න මේක ගෑණියක් කරගෙන පිරිමියෙක් කරන දෙවියෙක් කරන යක්ෂයෙක් කරගෙන ඉතින් මාර භාෂයට අහු වෙනවා. අර මුවා දන්න බාර ගිහිලා වැද්දට අහු වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට මේ වගේ කොටසක් කරන භාවනාවට ගත්තොත් යාට තේරෙනවා මේ එකක්වත් අත්දකින් නොලබුවා නෑ. ඔක්කොම අත්දැකීම් ලැබලා තියෙනවා මෙතෙක් කල්පනා කරලා තියෙන අයෝනිසෝමනසිකාරය. මේක වැරද්දට ඊට පස්සේ අපි පිරිත් මුල් ගැට ගන්නවා. බෝධි පූජා දෙනවා. සාංකාව නැති වෙන්නේ සාන්ති කර්ම කරනවා. මේ භාවනාවෙන් එන මේ ස්වෛරී භාවය එයාට නීරස වෙලා, කම්මැලි වෙලා, බය වෙලා, අසරණ වෙලා. බුදුරජාණන් කියන මගේ සරණ තියෙනවා. ඔබට හුදකලාව කියලා ගනින්, විවේකයේ කියලා ගනින්, විශ්‍රාමයේ කියලා ගනින්. ඕකයි ජීවත් වෙනවා කියන්නේ ඒ නිසා ජීවිතයේ එක චිත්තක්ෂණයක්වත් පරියන්කේට එක චිත්තක්ෂණයකත් ඔන්නෝග සිද්ධ වෙන වෙලාවේ අරස් කපන්න නැතුව ගීගිය තහනකොට යම් ප්‍රමාණයකට අපි දාන චේතනාවකින් ආවද ඒ වගේ මේ කය අතාරින වෙලාවේ නැත්නම් මේ කයේ තියෙන ධාතු අතරමා ධාතු වෙනුවට ආකාශ ධාතුව දකින්න වෙලාවේදී කිලිපොලන්නේ නැතු කිලිපොලනවා බය වෙන්න එපා කිලිපොලනවා ඒකෙදී වීරත්වය ඇති කරන යනවනම් එයා දෙවෙනි මට්ටමේ මේ ස්වෛරී භාවය එහෙම නැත්නම් චිත්ත විවිකේ ලැබුව කෙනෙක් වඩපත් වෙනවා ඉතින් අපි මේ වගේ දේවල් සාකච්ඡාවට හරිපත් කරන්න පුළුවන් වෙන්නේ දැනටමත් ගී ගියත් ඇතැම් පිළිබඳව උත්සාහයක් කරපු කෙනෙකුට විතරයි. ඒකවත් අල්ලාගත්තේ නැති ගී ගිය තනවරණ කෙනෙකුට මේක කිව්වොත් ඒ gedet මූසයක් වෙනවා මේ බන්. හුනියමක් වෙනවා මේ මිනිස්සුන්ට බය හිතෙනවා. මොනවද අද්දීනේ මේ කතා කරන්නේ කියලා. ඒ ඔය මේ මේ සූත්‍රයේ ඉස්සලා තියෙන සූත්‍රයේ මේ ධානී ගෝපාල සූත්‍රය එහෙම කියවොත් gedaraka ඒ මිනිස්සු තොවිල්නටයි. බුදුහාමුදුරු කියලා තියෙන දේවල් එහෙම gederකදී අහුනොත් එහෙම තොවිල් නඩයි. සාන්ති කර්ම කරයි අම්මෝ මෙහෙම දේවල් නම් මේ ධර්මවල හැදෙන තැන්වල කියන්න යන්න එපා. බොහෝම අපලයි කියලා. ඉතින් ඒකයි අපි ඕගොල්ලෝ කොටු කරලා පිටියේ දොර වහගෙන බන කියන්නේ රිදෙන්න ගහන්න ඕනේ ඉඳලා. රිදෙන්න ගහන්න ඕනේ ඉඳලා ගෙදර වටේ ඉඳලා තමන්ගේ පරිසරයේ ඉඳලා ගෑනු දරුවෝ වට කරන මේ බන ඇහුවොත් එහෙම ඕගොල්ලෝ ගෑනු දරුවෝ තිබ්බ ගන්න ගමන් ආම්සුරන්න ගල් ගහනවා. බුදුහාමරණ මොනවා කරයිද කියලා ඉස්සන්නේ. ඒ නිසාම තමයි මේවා මේ බසේ බුදුරජාන් වහන්සේ නමලට හේතු කරලා ඕගොල්ලෝ මේ බුදුබණත් බවාගෙන කණ්ඩා හදන්නේ. ඕගොල්ලෝ නෙමෙයි අපි ඔක්කොම. ඉතින් අපි මේකේ තිත්ත කවල බණ ටික එළියට ගත්තොත් මේක යෝගාවචරණ කියපුවා මිසක්කා. බුදුරජාණන් කියපු අනිත් ඒවා වගේමයි. ඉතින් ඒ අරගෙමුත් අපි අදහස් ගමු. පස්සේ බුදුරජාණන්ගේ උත්කෘෂ්ඨ විදියට ස්වෛරි භාවයේ සකන භාවය ඇත්ත. නමුත් රහත් වෙලා ස්වෛරි භාවය රකින්න පුළුවන්. බුදු වෙලත් සම්මා සම්බුදු වෙලත් කරන්න පුළුවන්. ඒක උන්වහන්සේ තම තමන් වහන්සේලාගේ සෞඛ්‍යය ගැන කල්පනා කරනවා. ඒ හැම කෙනෙක්ම මතක තියාගන්න මේ ගමනේ 150කට වැඩිය හැම කෙනෙක්ම දැඬ ළඟා වෙලා ඉවරයි. ඔයගොල්ලෝ කැමති වුණත් අකමැති වුණත් 150ට වැඩිය ළඟා වෙලා ඉවරයි. මොකද తాවකාලික හරි gederin තොරෙන් අයින් කරලා දෙනවා. ඒක 133 15. ඊට පස්සේ භාවනා කරන්න හිතනවායි කියන්නේ. <clears throat> ගිය ගිය අතරබෙගේ භාවනා කරන්න හිතනවායි කියලා කියන්නේ ඉතාමත්ම කලාතුරකින් වෙන එකක්. මොකද ගීගේ අතහැරපු යක්කු තමයි භාවනා නොකරනම જાතිය. ඒක මම හොඳටම දන්නවා මේ මහානකමේ අවුරුදු 20 ගානක් හිටපු නිසා. ගීගේ අතහැරපු මිනිස්සු භාවනා කරනවා කියලා කියන්නේ විශාල වෙනසක්. මම ගම්පා ඒ ප්‍රේමසිරි සාන්ති අම්බුණාට පස්සේ කිව්වා මිනිස්සු හිතන්නේ ගීගේ අතහැරපු සේරම අතහැලා තියෙන භාවනා කරන්න කියලා. ගීගේ අතහැරපු ජෝකර්ලා විතර જાතියක් જાතියට වෙන කවුරක්වත් නැහැ. උඹ භාවනා කරන්නේ නැහැ. ඊට වඩා භාවනා කරන ගීයෝ සුදු ඇඳගෙන අඩු ගන්න తాවකාලිකව ගිහි කියලා දාන්න. ඒ ගිහියන්ගෙමුත් ගෑනු වැඩියෙන් භාවනා කරන පිළිම භාවනා කරන්නේ නැහැ. මම මේ ඉස්සරහ තියාගෙන පිළිම බව මම දන්නවා. භාවනා කරන්නේ ගෑනු භාවනා. ඒයිමුත් වැඩියෙන් භාවනා කරන්නේ කතෝලික ගෑනු. පුන්න සාසනේ වග. ඒක නිසා යම් කිසි කෙනෙක් ගිහි ගිය තැහැලවිලා භාවනා කරනවා නම් උට 150ට වැඩිය ලකුණු දෙන්න කිසිම පැකිලෙන්න ඕනේ නැහැ. ලේසි නෑ භාවනා ජීවිතයක් ගත කරනවා. මොකද අපි හඩයන් ආඩම්බරට සම්පූර්ණ විරුද්ධව තටනක් මේ කරන්නේ. ඉතින් එහෙම යන තව කෙනෙක් දැකපුවාම පුදුම සතුටක් ඇති වෙනවා. අනේ මේ මිනිස්සු කොච්චර ජම්මේ ජාතිකයට වැරදි වැඩ කරත් මෙහෙට තල්ලුවක් තියෙනවානේ. ඉතින් ඒකට තල්ලුවක් දෙන්නේ බුදුරජාණන් සමයනේ සූත්‍ර සාකච්ඡා කරන්නේ. මේ නිසා පුළුවන් තරම් මේවා හිතේ තැම්පත් කරගෙන කියා පාණ්ඩ යන්නේ නැතුව ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ විවිකේ හදාගන්න විඤ්ඤුණාරෝ පණ ඥානවන්තයි මිනිස්සෙක් බවට පත් වෙන්න ලැබේවා කග වේනගේ අඟ වේන අඟ වගේ තනි වැහිසෙන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉදිරිපත් කරගෙන ධර්ම දේශනා නිමාව සටහන් කරමු සීල දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි බෑකුත් පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් ගත කරලා තිනවා. ධර්මදේශනා කාලය සඳහා ඉතින් අපි තාමත් අර පරණ පුරුද්දක් විදිහට දේශනාව සාහනේ පොඩි ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒකට අදාළ දේවල් එතන එතනම සාකච්ඡා කරලා විදිහක් තියෙනවා. අපි මේ සමාහට කයිවාරු කියලාත් කියනවා. ඉතින් කාට හරි මේ ධර්ම සාකච්ඡා නැත්නම් කයිවාරුවට අදහස් ප්‍රකාශ කරන්න ප්‍රශ්න කරන්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවනම් අපි සුළු වේලාවක් ඒක සඳහා ගනිමු. ඊට පස්සේ නැත්නම් එහෙම නැත්නම් අපි ඊතාවතාජාදි ගාථා සජ්ජායනා කිරීමෙන් ධර්ම දෙවන දේශනා ධර්ම ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් භාවනාවට දෙනකොට භාවනාව කෙරීගෙන යන වැඩ පිළිවෙලක් විදිහට ඉඩ දෙන්න කියලා තමයි බොහෝ විට ඉගෙනෙන්නේ. ඒකයි අග්‍රහණිත මෙනෙහි කිරීමයි කොහොමද වෙනස් ගලපන්නේ කියන්නේ. ඒක විශේෂයෙන් කරන්න වෙන නිසා ඇත්තටම එතකොට කිය පග්ඝා කියන්නේ මොකද්ද කියන එක මේ විතර කරන්න වෙනවා. ඒක අපි ඇත්තටම 78 77 වෙනි අපේ වැඩමුළුවේදී ඒක සාකච්ඡා කරා. බුදුරජාණන්සේ සඳහන් කරලා තිබුණා භාවනාව කියන එක අපිට විස්තර කරන්න පුළුවන් මේම භාවනා කියන්නේ සමාධිය කියන එකයි ලෝකයා වරද්දාගෙන තියෙන්නේ. ඒ නිසා අපි දන්න ක්‍රමයට සමාධිය ඇති කරන්න හදාන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ගෙවල් දොරලට ඇවිල්ලා තවුරක් දෙන බතක් අහලා ওই සාමාන්‍ය ජීවන රටාව ගත කරන ගමන් පුළුවන් තරම් ඉරියව්වේ සක්මනේ පරියන්ගේ මේ හිත ඒකාග්‍ර කිරීමට ගත කරනවා නැත්නම් කාමච්ඡන්දය අයින් කරන්න ගත කරනවා. නමුත් හැම කෙනාම මේ ඡන්ද කාම චරිත නෙවෙයි. ඉතින් ඒ නිසා සමහරකට එච්චර මේ කාමයෙන් අයින් වෙනවා කියන එක එච්චර මේ ප්‍රධානම දේ නෙවෙයි. කාමචන්ද වෙනකොට ඒකෝදි භාවයේ ගන්නවා කියන එක තමයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ භාවනා ලෝකේ කියලා. ඒක ලොකු සලකා බැලිය යුතු කාරණා. සමහරකට කාමයේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. සමහරට කියනවා ද්වේෂය වෙන්න පුළුවන්. සමහර නැත්නම් නිදිමත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ කාමයේ අයින් වෙච්ච ගමන් එයාට සමාධියේම තියෙන අතුරු දුර්විපාකයක් තමයි නින්දට. ඒ නිසා භාවනා කරනවා කියලා නිින්දට වැටෙනවා. ඉතින් ඊට පස්සේ කවුරක්වත් එයාට අත තියන්න යන්නේ නැහැ. මොකද මේ මනුස්සය ඇත්තටම වෙලාවට වාඩි වෙනවා. ඒ කටයුතු කරනවා. මුත් මේ මනුස්සය කාලෙම වැඩි වෙලාවක් නිින්දේ ඉන්නේ. මම බුරුමේ ඉන්න වෙලාවේදී අපි මේ වගේ පොඩි සාඩාවක් හිටියේ සාඩේ කාමරේ මෙතන. ඒ සාඩේ වරින් වර මේක යනවා එනවා. ඉතින් ඔහොම ඉන්නකොට සාඩේ හිටියේ නෑ. දෙවෙනි ස්වාමීන් වහන්සේ හිටියේ මෙතනින් යන කාමරයක ඉන්නේ. මෙතන සයිඩ් වාඩි වෙන පුටිය පුටුව. මේ ඔක්කොම බෙල්ලා මම පුටුව ගාවින් වාඩි වෙන්නේ. වාඩි වෙච්ච ගමන් නිදි. වාඩි වෙච්ච ගමන් නිදි. ඉන් කවුරුත් ඇවිල්ලා කියන්නේ නැහැ මට. මම මදායි නෝට එක දවසක් අත ගාලා එක්කෙනෙක් කිව්වා ලංකාවේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. බුරුම් භාෂාවෙන් කිව්වේ. හම්බෙන්නේ නැහැ. ඉතින් මට තේරෙනවා මේක අත තියෙන කොට මම දන්නේ මෙතන ඉන්න බව මම. එහේ මොකද උනේ දන්නේ නැහැ. ඒ තද නිින්දක මම ඉඳලා තියෙන්නේ. නිින්දත් එහෙමද කොවා වගේ සාක්කුව මේ ඔළුව දාක්කුවේ දාගෙන තමයි බුදියන්නේ. දකින මිනිහෙකුට මොකක් කියන්න බෑනේ. මම ඇතුළට ගියාට පස්සේ හරිදම්ම ස්වාමීන් වහන්සේ ඉන්නවා. නායක ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඊට පස්සේ කිව්වා නෑ නෑ ඥානින්ද ස්වාමීන් වහන්සේ. ආයෙත් මම දැන් යනවා ලංකාවට. දිගට ඉන්න කැමතිද? මේ නැත්තම් මයිත් එක යන්න ඕනේ මම. ටිකට් එක තියෙන මයිත් එක යන්න. ඉතින් මම කතාන්නේ මයි කැමැත්තක් බෑනේ මේගොල්ලෝ කැමැතිද දන්නේ නැහැ නේ බුරුම කට්ටිය ඉන්න දෙනවද දන්නේ නැහැ. ඒ නායක හමුතු මෙතන හිටියා. යාතත් සිංහල බෑ. එයා කිව්වා නෑ මෙයා හිතට ප්‍රශ්න නෑ කියලා. ඊට මම කිව්වා මේගොල්ලෝ ඉන්න කැමති නම් මම ඉන්න කැමතියි. හැබැයි ධම්මජීව මට ලංකාවට ගියාට පස්සේ ආයෙ කෝල් කරන්න එපා. මාව ගෙන්න ගන්න කියලා. උඹ ඉන්නවද උඹ ඉන්න ඕනේ. මම කිව්වා ඕන දෙයක් කාගෙන ඉන්න මෙහෙන් ඉන්න කැමති නෑ කියලා. මේ ඔක්කොම යනකම් මට හිතුණා මම මේ කතාව වෙනකොට මේගොල්ලෝ මයි ඉස්සරහින් ගිහිල්ලා තියෙන මට ඇහුනේ නෑ. මම ළඟට එලා තට්ටු කරනකම් මම දන්නේ නෑ. මම නිදි. මම සාමාන්‍ය සමාධියේ තියෙන මිනිහෙක් නෙවෙයි, ගායේ තියෙන මිනිහෙක් නෙවෙයි. නමුත් සමාධිය ඇවිල්ලා මම කොච්චර කල් නාස්ති කරලා තියෙනවද? ওই වගේම කියන්න බැරි අශෝභන සිද්ධි රාශියක් වෙලා තියෙනවා මගේ අතින් බුරුමේදී. හැබැයි ඔක්කොම දන්නවා මේ බුද්ධියන්ට නෙවෙයි යන්නේ. උත් උත්සාහ වැඩි කම නිසා ගිය ගාම නින්දට වැටෙනවා. ඉතින් කියලා කියලා ඉඳලා තමයි කය ගණන් ඉන්නවා. පස්සේ මම කරපොතේ ඒ ස්වාමීන් වහන්සේට ලිව්වා. සයිඩෝ සමාහට යනවා දකින්න මොකුත් කිව්වේ නැහැ මට. මගෙන්ම කියවෙන ඊට පස්සේ මං ගෝ සාහනසු මෙහෙමයි මහල්ලාට මම මෙලෝදියක් තේරෙන්නේ නැහැ. නැගිටලා බලනකොට ගොරවනවා එක්ක බිල්ල කඩා වැටිලා එක්ක වැක්කෙල්ලයි කියලා. ඊට පස්සේ ප්‍රතිවර්තක ලව් ඇහුවා මගෙන් ඊට පස්සේ මොකද මං කෝ ඊට පස්සේ සම්පූර්ණ අවධියක් වෙන මට ඉන්න පුළුවන් ඊට පස්සේ සෑහෙන වෙලාවක්. ඊට පස්සේ කිව්වා එහෙම අවදි වෙනවනම් මුල් ටිකේ නිදාගත්තට ඒ ගියාට ප්‍රශ්නයක් නැහැ. හොඳට බලලා මට විස්තරයක් දෙන්න කියලා. ඉතින් මං කිව්වා ඊට පස්සේ මං කෝ එහෙම සැරයක් වටෙනවා මං දන්න දැන් නිින්දට යන්න හදන්නේ ගලවන්න බෑ. ආයෙ සරණ නැගිටිනවා ආයෙ වැටෙනවා ආයෙ ගලවන්න බෑ කොහොම හිටියට පස්සේ පච වෙලා ඉතින් මම එතන ඉන වැඩිමහල් සංඝයා වංශනවා මම ඊට පස්සේ බර ගන්නක් භාවනා කරනවා ඔක්කොටම පේනවා මම කිරනවා ඉතින් පග්ගහ නිමිත්ත ගන්න නැතුව වෙන මොනව කරන්නේ පග්ගහ නිමිත්ත තියෙන්න ඕනේ ඒකට මේක අල්ලගෙන මෙනෙහි කරලා දැන් මේ වටිනා වෙලාව හද්ද නැති ඕසන්සි දත එකක් උඩ එකක් උ නැති වෙලාව බබා දොයි සමාධි වැඩි සමාධිය ලෙඩයි ඉතින් ඒකට පග්ගහ නිමිත්ත තන් නැතුව බුදුරජාණන් ඒක මතක් කරනකොට මොකද්ද දෙන්න තියෙන්නේ? කියන සමාධි නිමිත්ත විතරක් නෙමෙයි ගොයිය වඩන්න තියෙන්නේ. සමාධිය වැඩි වුණොත් සීතල වෙනවා. කේල් ගහ කන බර වුණොත් ඇදගෙන වැටෙනවා. ඒකට කුණ්‍යක් ගහනවා. නැත්නම් කේල් කනමයි වැටෙන්නේ. කුණ්‍ය ගහන්න නැතුව කේල් ගස් විතරක් වඩන්න බෑ. තනි පොළොවේත් බෑ කලන්දෙත් බෑ. ඒ කුණ්‍යේ කේල් ගහත් එක්ක බලනකොට සම්පූර්ණ කුෂිකර්මයට වෙනස් කතාවක් කුණ්‍ය අවශ්‍යයි. අනේ කුණ්‍යට තමයි උත්සාහ ලක්කනා කියලා කියන්නේ වීර්යයට. අග්ගහණ මිත තියෙනොත් තමයි දැනගන්න ඕනේ මේ වටිනා වෙලාව ආපු ගමන් මගේ හිතේ ඉඳට යනවා. වෙතර වෙලා නැත්තම් දත් එකක් කොන් කියලා කෑ ගන්නවා. සද්ද එනවයි කියලා කෑ ගන්නවා. මඳුර එනවයි කියලා කෑ ගන්නවා. එනකෝ එන නඩු. ඒව නැති වෙච්ච ගමන් බබදොයි. ඒක උගියතරම දීලා තියෙනෝනේ මේකට උඹ දැනගන්නේ සමාධිය හරියක් නැහැ ඒක පාක්ෂික සමාධිය කියලා එකක් නැහැ සමාධිය වීර්යයත් එක්ක සම්බර වෙන්න නිසා උඹ යතීම කඩුව තියෙන්න ඕනේ කප්පාදු ගොවිය තමන්ගේ මතින් තමන්ගේ කප්පාදු තමන්ගේ භෝගේ කප්පාදු කරනවා වගේ අනවශ්‍ය වැඩ අතාරිනවා. ඒකට පග්ගහණි මිත්‍ත දෙන්න ඕනේ. ඒ පග්ගහණි මිත්‍ත තින් බannකොට අපේ සර්වචන් වහන්සේ විරිය පදාන විරිය සංකාර සම්මා සම්මන්නාගත එකෙන් ඉදිරියට ආපු සර්වචන් වහන්සේනවා. අපිම වීර්ය කරලා තියෙනවා. අපේ පුත්‍රජාන් වහන්සේ විතරයි මේ වගේ එක එක ළඟට ගිහිල්ලා බණ කියලා මේ කාලයක් පවතින සාසනයක් පිටේ. මේ ඉතිසල පහඩේදී සාස්නුනා තුන්නාම උන්නාංශගේ පරිමුඛයේ සාස්කෝලිය නැති වෙච්ච ගමන් සාසනය ඉවර වුණා. ඒ වගේ ඒකට ආය දීර්ඝායස්කයි. අපේ නෑනේ දැන් අවුරුදු 2600ක් කියන પરම්පරා කීයක් ගිහිලා. තාම වීර්ය පෙන්නලා දීලා තියෙනවා. ඉතින් බටහිර හරි අකමැති මේ වීර්ය කතා කරනවා. ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ මේ මේ ඒකට කියන්නේ මේ quick enlightenment. එහෙම කරනවා නිවන් දකින්න එකක් එනවා. ඒකට අපි බලන්නේ කොයි විලාකයි ටක් ගාලා නිවන් දකි. ඒ කියන්නේ නිකන් ගහින් ගෙඩියන වගේ ඒ අපේ ලංකාවේ කියන්නේ මෛත්‍රී බුදුහමර දැක්කම ඔක්කොම කරගත්තා. අපි ෂේප් එකේ ඉමු. දානයක් දීගෙන රැට කාලා බුදියා නිමු. මෛත්‍රී බුදුහමර වෙලා කතා කරපු ගමන් ඒ පක්ෂභාවයෙන් යන්න පුළුවන් කියලා. තේරම බුබ්බඩ කතා. තේරම වීර්ය නැති කතා පුළුවන් නම් දැන් නැත්තම් කවදාවත් බෑ. ඒ සඳහා අපි අවශ්‍ය කරන වීරිය ගැම්ම පෙන්වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල නව පොලක වීරිය සඳහන් කරලා තියෙනවා. වීරිය නව ආකාරයකින් දියුණු වෙනවා. සතිය අටපලක සඳහන් කරලා මෙච්චරයි වැඩිම සඳහන් කරලා තියෙන චෛසික දෙක. ඒ නිසා සතිය පවත්තන්න කිට්ටුවෙන් තියෙන සම්මා වායාම සම්මා සති. ඒ සම්මා වායාම නැති සතියක් ඒක නිකන් බුබ්බඩ සතියක්. එහෙම නැත්නම් ආඥාන උපේක්ෂාවට වැඩෙනවා. මේ භාවනා මධ්‍යස්ථානයකට යන්න ඉඳගෙන බුදිය ගන්න හැටි ඉගෙන ගන්න ඕනේ. නිින්ද යන දෙලඩක් එහෙම තියෙනවා නම් කාට හරි ඉඳගෙන පුදිය ගන්න හැටි දැනගන්න ඕන යන්න භාවනා මධ්‍යස්ථාන নানা ආකාරයෙන් ඉඳගෙන පුදිය ගන්න හැටි උගන්වනවා. උගන්වනවා නෙවෙයි ඉගෙන ගන්නවා. ඕනේ තරඟ. ඉතින් ඒකට දෙන්න දෙන එක උත්තරය ඔගේ අතරම කියන්න මේ පග්ගහන මිත්තත් වඩපන්. නැත්නම් දැනගනින් ලෙඩ වෙච්ච සමාධිය කියලා කියන්නේ කාලේනාතු කියනවා අකුසලයක් නෙවෙයි. හතුම් මැරීමක් හොරගම් කිරීමක් වෙන්නේ නැහැ නේ. අකුසලයක් නෙමේ වටිනා සියල්ල සම yaadෙනකොට දෙයි. ඉතින් ඒකට පග්ගහන මිත්ත ගලප ගන්නවා කිව්වම න්‍යායක් සහ න්‍යාය නැතිකම දෙක අතර පොඩි ගැළපිල්ලක් ඕන. අපනිදහයි භාවනා වෙන්නකොට සුහඳුරු කියන්නේ හිත උපේක්ෂා වුණාට පස්සේ ඉහිත් කාය කායන පස්සේ විහෙරති කියලා. අපනිදහය කියනකොට මොනවා හරි දෙයක් දාලා ආයෙ සමාධිගත කරපන් කියනවා. මේ මේසි පොඩි ඇවිස්සුනොත් දුන් ටිකක් ගහලා මේ මේසි පොඩි එකතු කරපන්. කනි 10 කරපන්. ඉතින් ඒ වගේ මේ හිත ඉස්සරහට යනකොට එක්කෙනෙක්ගේ නෙවෙයි ළඟට පාට බුවක් හිත ගලිය වගේ සුන්න දීර වෙනවා. ආයේ කොයි කරාට සමාධිගත වෙලාවක් එනවා. මේ දෙක නැවත නැවත වෙලා ඒකෙන් මේකට යන හැටි මේකෙන් ඒකට යන හැටි මිස මේ ඒකෝදිගත කිරීමම නෙවෙයි. ඒක තමයි සමාර්ථ පූර්වංගම කට්ටිය පටලවගත්ත තැන. විපස්සනා පූර්වංගම කියනවා ඒකෝදි භාවයෙන් කැවිසෙන තැන බලපන්. ඇවිසෙන තැනින් ඒකෝදි භාවයට බලපන්. මේ දෙකට අයිය වෙන්න දෙන්නවා. එක්කෙනෙකුට අයිය වෙන්න දෙන්න එපා. ඕනෙලා කැවිසිච්චාව. ඒ විසිටනල ඒකෝති දහයට යනතර බලපන්. ඒකෝති භාවයට පහඳින්නත් එපා. එතන එවසලත් බලපන්. නැත්තම් නින්දට යන්න. ඉතින් මේක හරියට අර බෝල දෙක තුන එක සැරේ උඩට විසි කරන මිනිස්සේ අතේ තියෙන එක බෝලය බෝල ගානක් කරකෙන්න විසි කරන්නේ. ආන්නේ වගේ මැජික් එකක් මෙතන තියෙනවා. එතන සල්ලා අපි 10 භාවනාව පෙන්නන ඊට පස්සේ සතර සතිපට්ඨානෙ පෙන්නනවා. පණිදාය භාවනාවට යන්නේ සතිය පිහිටවන්න කිට්ටුම අරමුණ අරගෙන. එතකොට ඇවිස්සනවා නම් සැකයක් තියෙනවනම් ආය ආනපන දාන්න. ආය කයට දාන්න. දාපු ගමන් කාන්තාරය යන මිනිහ වරිමර උතුරු දරුව බලනවා වගේ දිශාගත කර ගන්නවා. මම යන්නේ මේ පැත්තට තමයි කියලා දන්නේ උතුරු දරුවට ගල්පලා. ඒ උතුරු දරුවට තමයි අපි කය එහෙම දැන් ආනපන ගන්න. මොකද දූලි බලාවත් තිබිලා උතුරු දරුව නොපෙනී ගියාට සාතු නායකයට වැඩි වෙලාවක් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ දන්නවා මේ පැත්තට අපි ගියේ කොහොම යන් මේ වෙලාවට දූලි බලාවක් නැගලා උතුරු දරුව පේන්නේ නෑ. කාන්තාර වල බලාකුළු නෑ. ඒක උතුරට නොපෙනෙන වෙලාවට කෙනවා. එයා ගණන් ගන්න ගත්ත දිශාවට ගිහිල්ලා කෙනවා තව ටිකකින් එයා පේනවා අනිත් උතුරතර බලන්නේ යන බවක් ගල් සාත්‍ය කාටවත් කියන්නෙත් නැහැ. ඒක සාත්තු නායකයාගේ තියෙන දක්ෂකම. ඒකේ භාවනා කරන්නේ කනා මේ සමාධියට මොකද වෙලා ගියොත් බල්ලවලි ගැල්ලන්න කරගුණා වගේ එක තැන කරකිලා කරකිලා කරකිලා ගෙල්ල මත්තල වැටෙනවා. වීර්ය වැඩි කරන්න ගියොත් ඇවිසිලා ඇවිසිලා ඇවිසිලා ඇවිසිලා මට ආනපාන හරියන්නේ මට මේ ගුරුවරයා හරියන්නේ මට මේ භාවනා මධ්‍යස්ථාන හරියන්නේ කියලා දවල ගහලා යනවා. ඔය දෙකම නැතු ඉන්න කාට වඳිනවා කියවම කොච්චර වටිනවද කියලා හිතන්න. දමල ගහලා යන්නෙත් නැහැ එක. හිටියට හරියන්නෙත් නැහැ නින්දට යනවා. ඒත් අරින්නේ නැහැ. ආන්න ඌර තමයි දෙයිය බුදුන් වදින්නේ. අර දෙකට මිනිසුන්ට කවුරුත් බෑ. වඳින්න ඕන කරලා තියෙන්නේ වරක සමාධිය වෙනවා වරක ඇවිස්සෙනවා. ඔය කොච්චර වුණත් ගාලල්ල. සමාධියවත් භාවනා කරනවා නැතිවත් භාවනා කරනවා. ඇදගෙන යනවනම් වටන්න බෑ මොකාටවත්. ඒසයි පග්ගා නිමිත්ත පිළිබඳව බුදුම පන්සිංශ විතර මේ මේ යුගයේ ප්‍රසිද්ධ කතා කරන වෙන කවුරක්වත් නැහැ. ඒ නිසා බටහිර කැමති නැහැ. හැබැයි සායදු කියලා දෙන ක්‍රමයට බටහිර මිනිහට ඊට වැඩිය දක්ෂව කියලා දෙන කෙනෙකුත් නැහැ. අත්ත උස්සන්න දෙන්නේ නැහැ කියන කොයිලක්වත් අතාරින්න එපා. මේ සමාධිය වැඩි වුණොත් වහාම අවශ්‍යපන්. අවශ්‍යලම් පීඩි ගාල බලපන්. නින්දට වැටෙන්න දෙන්න එපා. නින්දට වැටුනොත් නින්ද නැගිටපු ගමන් ආයෙ පිටුපන් සතිය. අරගෙන ඵලයක්. ඉතින් ඒක සයිඩර් විස්තර වෙනවනම් ඒකට දෙනවා පුදුමාකාර සජීවී විස්තරයක් මේ හිත කට්ටි පයින් හැටි. සමාධිය කියලා මේ නිින්ද කුසීතකම් බාර ගන්න. එතන වීරිය කියලා මේ උද්දච්චකම් බාර ගන්න. වීරිය කියලා උද්දච්චකම් බාර ගත්තොත් සමාධිය කියලා කුසීතකම් බාර ගත්තොත් හොදලා බේරන්න බෑ. උගම ඇවිල්ගෙන මට ස්ටෝක් එකට සමාධිය තියෙනවා. බලනකොට ඔළුව දාක් වේදාගෙන බුද්ධි. එයා කියන්නේ තමයි ඉතින් උට කනට දෙකක් ගහලා කියන්නේ ඔය සමාධි කියන්නේ බොරු දෙයකට. ඒක මේ ගොඩ පෙරක දොරකම කිතරමට වෙච්ච දෙය කියපා. අරමුණ දැක්කේ කොහොමද කියපා. නේ නේ මට හොඳට සමාධිය තියෙනවා. කලේ වුණින් නම් වතුරක් කරනවා වගේ. ඉතින් ඒකට ගුරුවරයාත් පොඩක් පස්ස ගහන මොකද මේ මිනිස්සු ස්වභාවයෙන් හොඳ මිනිහෙක්. ඔත් මේ මිනිස්සු වෙන මොකක්ද ඒකට සමාධිය කියලා නම දානවා. ඒක හරියට සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා යන්නේ. පරිවර්තනේ. දැන් මම ඉන්නකොට මම ඉංග්‍රීසියට දානවා ඉංග්‍රීසි එක්කන ඡායරට බුරුමෙන් කතා කරනවා ඉතින් සිංහලෙන් ඉංග්‍රීසියට ඉංග්‍රීසියෙන් බුරුමෙට යනකොට හිතා හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා ඉතින් ඒ නිසා සංවේදනය අමාරු මම ඒකමයි මේ බුරුම ඉගෙන ගත්තේ මේ ඡායඩෝ කියන දේ කෙලින්ම අල්ලන්න පුළුවන්ද කියලා ඒක අල්ලනකොට ඊට වැඩිය වෙනස් කතාවක් තියෙනවා මම කියන්නේ ඉංග්‍රීසි හරහා යනවට වැඩිය ඒ ඉංග්‍රීසි පරිවර්තනය කරන්නේ වෙස්ටර්න් තින්කින් තියෙන අයනේ දෙයියෝ පිළිගන්න අයනේ ඉතින් ඒකට පරිවර්තනයේදී දැනෙන ලස්සන පරිවර්තන කරන බෑ හානිය සිද්ධ වෙනවා. සයිරුත් එක කෙලින්ම මේ අල්ලන්න පොයි ඒක ලීසි නෑනේ බුරුම් භාෂා ඉගෙන ගන්නවා කියන එක ඒකට සෑහෙන කාලයක් යනවා. දැන් ඥානරාම ස්වාමීන් එක්ක ඉන්නකොට උනත් ඒ ස්වාමීන් වහන්සේගේ හැසිරීම බලලා උන්වහන්සේ වෙලාවට වචන කියනවා හරියටම අල්ලන්න ඕනේ තමයි. ඉතින් පොදුවේ කියන කතා කරුවට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. හැබැයි හැසිරීමෙනුයි කියන විදියයි වෙලාවයි බලලා ටක් ගාලා ගන්න හරියට ඇනේට. ඉතින් ඒක අහුල ගන්නවා කියන එක හරියට වැලි මුංගට ගලවක් කළා දාපම් පරියා හරියට මුංගට එන්න ඕනේ ගහන්නේ. වැලියට ඊට ගහන්නේ. මේ දාන්නේ මුංගට වැලියට කලවම් කරලා. පරියා ගහන්නේ හරියට මුංගට. ඉතින් අපි දැනගන්න ඕනේ වරද්දලා වරද්දලා මේකෙන් නම් මේ කියවෙන්නේ මේකයි කියන එකේ අදහස ගන්නවා කියන එක නිකම් කටබලියන බනහනදලා හරියන්නේ නැහැ. භාවනා කරුවටම හරියන්නේ නැහැ. භාවනා කරන ගමන් මේක පොඟව පොඟව දහස්වර වැදුනට කමන්නේ සමාවදීදී නැවත නැවත කාරණා පිරිසුදු කරගෙන යන්න ඕනේ. ඒක විශාල පිරිසකට කරනකොට එක්කෙනෙක් දෙන්නෙක් එක විතරයි ඔය sannivedanaya සිද්ධ වෙන්නේ. පොදුවේ කට්ටිය බනහනවා, භාවනා කරනවා. ඉතින් ඒකත් ලොකු දෙයක්. එහෙම හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි කොනක් අල්ලනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඉතින් පැයක පැයක පරිගණක භාවනාව පැයකට වැඩි කරන්නේ නැහැ. උදේ විතරයි පැයකට වැඩි කරනවා. විදුලි දායකයකට වැඩි කරේ. දවල්ට පැයකට දවල් එකට වාඩි වෙනකොට එක්කෙනෙක් වාඩි වෙනවා. නමුත් ඉතින් නිින්දත් නම් එන්නේ එන්නේ එන්නේ නෑ ඒකත් වත් මේ ඒ සිදුමත ගතිය ඔය අද දවස් 22ක් වෙනවා. මම හොඳට බලනවා බෙල්ල කඩාගෙන වැටෙනවා නිින්ද හොදවත් ඇවිල්ලා නෑ. සිදුමත ගතිය පිළිදීන් එන්නේ නෑ හිත නෑ ඒක හැමෝටම විය යුතුයි කියලා එකක් නෑ. එක එක චරිත ලක්ෂණ තියෙනවනේ. කියන්නේ රාග චරිතය බලවත් කෙනා කියන්නේ ඡන්දූපසංගත පුද්ගලයා ඊ උත්හායක් ගන්නවා මේ රාගෙට එහාට මට දුවඩ දෙන්න තු එක දැනක බඳින්න. එක එක අරමුණක හිත නවත්තන්න. ඒකෝති භාවයට ගන්න. ඒකෝති භාවයේ තියෙන නපුරු ඵලය තමයි නින්ද. එනිසා රාග චරිතය වේදනා චරිතය. කියන්නේ වේදනා කියන්නේ సౌందර්ය බලමිනිය. යා රාග චරිතය. යා හරි අමාරු යාට නන්නතර වෙන හිත අල්ලලා එක තැනක තියන්න. මොකද විවිධාංග වෙන්න හදන. යා අල්ලන්න ගන්න දැඩි ප්‍රයත්න නිසා ওයි එක තැනක අල්ලපු ගමන් සීතල වෙලා හැම ගල් වෙනවා. ඒ කියන්නේ හිත කට්ටිපයි. ඒකට යාට හරියට සමාධිගත වෙනකොටම ප්‍රයත්නේ අතහැරලා හිත ආයම් ප්‍රමාණයට රත් කරලා දෙන්න ඕනේ. දැනගන්න ඕනේ දැන් මෙතන යහට එඩ කරන්න යන්න ඕන. දැන් ගානට අවිලා දින ඔට වැඩිය සීතල වුණා නින්දට වැටෙනවා. ඒ වගේ ද්වේෂී චරිතය ගත්තාම එයාට තියෙන්නේ රුස්සන්නේ. මොනක්වත් රුස්සන්නේ. එයාට පිටපොට බෙරිදේවල අරමුණු දිග යන එක නෙමෙයි මේ ඇහෙන ශබ්ද රුස්සන්නේ. මේ එන වේදනාව රුස්සක් නෑ. ඉතින් යා බල්ලෙක් කේන්තිගේ බල්ලෙක් ගැට ගහපු එකක් වගේ දඟලන. ඉතින් යාට පටිගේ. යාට ප්‍රීතිය ඇති වුණාට පස්සේ ප්‍රීතිය එන්නේ නෑ යාගේ චරිතයකට. ප්‍රීතියෙන් විතරයි යාට පුළුවන් සංසරණ ගන්න. ඒකට උද්දාමයටපත් වුණොත් උද්දච්චයට වැටෙනවා. ඉතින් වගේ හැම තැනකම ආෆ්ටර් ඉෆෙක්ට්ස් එනවා. හැම බේතකම ගත්තට පස්සේ බේතේ තියෙන නපුරු ඵලයක් තියෙනවා. එක බේතක්වත් නෑ නේතුව. ඒකට ආනාපාන විතරයි බුදුහන්සේ පෙන්නලා දෙවි තියෙන්නේ ආනාපානට හේතු කරන්න අමාරුයි. හේතු කරන්න බැරි නිසානේ මේ කාමච්ඡන්දින් මේකෙන් බැටකන්නේ. ආනාපාන එහෙම එකක් නැහැ. දානපානට හිත රුචිරේ. ඒ නිසා අපිට දහසකුත් එකක් උපචල්්‍ය සාධක හදලා තමයි පදම ගන්න වෙන්නේ. ඒ සමහරෙකුට නෑ මම මම මං හිතා හිටියේ මම අධික වීර්යය තියෙන එහෙම නැත්නම් දැඟලුම නලියන වැඩි මිනිහෙක්. මට සමාධියක් එන්න බෑ. කොහොමද මම හොඳටම දැකලා තියෙනවා බෙල්ල සාක්කුවේ දාන බුදිය. කුරාදීන සයිසෙකට සමානලාට යනවා. මට කිව්වා මේ උඹ මහා ජාත්‍යන්තර භාවනා ගුරුවරයා ප්‍රධාන ආසෙන් ඉඳගෙන බුදි කියලා. ඉතින් මං කො මොනෝ කරන්නේ? හො නැත්තම් කොච්චර බුදිය හිටපන්. වෙනගෙන ඉස්සලා ලැජ්ජායිලත් හොම් බුදිය නෝනා. තනියම කාමරේ බුදිය ගත්තොත් මම කවදා ඒ මම කවදාකවත් තනියම ඉඳගෙන ඉන්න බෑ. කලාතුරකින් තමයි තනියම. මට දෙනගක් ඉස්සරහාම ඉන්න ඕනේ බજાર එකේ ඉන්න ඕනේ. <laughs> බજાર එක ඔක්කොම ඒ જાති බજાර එකක් වෙනවා. අනිත් මයි දොස් කියන බજાරයක આવොත් ඒත් ගහන්න ඉතින්. නිදාගත්තත් කරන්න කරබණී ඉන්න බજાර එකක් ඉන්නවා. හරි ඊ කැමතිම. ඒක විදිහකට බලනකොට කන්‍යා කෙරේ කුලයා කෙරේ බැඳීමක් තමයි. ඒ ලොකු සාන්තින කාලේ කිව්වේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇතිනවා. වැඩ කරන්න ඕනේ නෑ කිව්වා. භාවනා කරන පිරිසක් එක්ක හිටියත් අපි නිකම්ම රත් වෙලා ඉන්න කොයි වෙලාවෙ. රත් කරන කෙන වැඩේ ආවේ. ඉතින් නිින්දයක් නැහැ. නමුත් මට වෙච්චි මට ඔයගේ ඕන තරම් මං කියනවා මට රෙද්දේ පැහැරෙන වැඩ වෙලා තියෙනවා. හැබැයි තාමත් ඇරියේ නැහැ. තවත් අනිත් මුගව දෙනෙක් මහා රහතන් වහන්සේ කරන්න හදනවා. මොන පිස්සු සේමින්සු මංගන දන්නේ නැතුව නටන්න හදන. මම දඟලන දඟලිල්ල දන්නවනම් ඔය එක්කෙනෙකුටත් ඇරිය මම මහන්සි. රහතන් වහන්සේ කියන්නේ නෙවෙයි කියලා රහතන් වහන්සේ කියලා පෙන්නුවල. ඔව් වහන්සේ කියන තරම. මම දැන් මට නම් තේරෙනවා මේ ආකාරයෙන් රහත් කරන්න බැරි වෙයි කියලා. මොකද පුදුම දඟලිල්ල දඟලන ඕගොල්ලෝ හරි සාන්තයි. යතින් බලන්න සාන්ත වැඩි මට පේනවා. මේක මොන තාලෙන්වත් නතර කරන්න බෑ. මේ කලාතුරකින් මිනිහ තමයි හිතන්නේ මේගොල්ලෝ හරියට අඳිනවා මගේ චිත්තේ අඳන්න හදනවා මේ එක එක චරිත වල දාලා මොකකටවත් අඳන්න බෑ. මං කියන්නේ ඒක හොඳ එකක් කියලා. මං කියන්නේ ඒක තමයි ප්‍රകൃතිය. ඒසා කිසි කෙනෙකුට අව탁සීරු කරන්න ඕන කමක් නැහැ. මම පහත් මම නීචයි මම කෙලස් කියලා. මොන දේ තිබ්බත් බුදුහාමුදුරුවෝ බේද තියනවා ලෙඩ යල්ලන්න පුළුවන්. අපිට ඕන කරලා තියෙන සාමූහික එක තියලා තොර තියෙන මේ ලෙඩේ කියලා අනික් අයත් යෝජනා කරනවා. එයත් දැනගන්නවා ඔව් ඔව් එහෙනම් මෙන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අතේ. ලෙඩ යල්ලන්නේ නැතුව බේත් බොන්න ගිහලා තමයි මේ වැඩ කරලා තියෙන්නේ. ලෙඩ යල්ලන එක තමන් කරගන්න ඕනේ. ඒකට අපි එකිනෙකා පොඩ්ඩක් කණ්ණාඩියක් වෙන එක විතරයි අපි කරන්නේ. දැයි අපි ඒ සඳහා තරග තුනක 10 15ක් විතර මේ නිසා සැසිවාරය સમાપ્ત කරමි. එත්තවතාති ගාථා සජ්ජහනාට පිළිඹු. එත්තවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුදන්තු එත්තවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුදන්තු සබ්බ සම්පatti සිද්ධිය. එත්තවතා චම්මේහි සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය. ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ පතං සමාගමෝ හෝතු යාවනිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිපානපත්ත්‍ය සාදු සාදු සුවපත් වෙත්තා කමං කමිතබ්බං සුවපත් සුවපත් සුවපත්